වගේ පැය කමාරක් පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. හරියටම කියනවා ඇතර හතමාරේ ඉඳලා නමේ වෙනකම්. ඉතින් අපිට අද මේ විනාඩි 10ක 15ක විතර පමාවක් සටහන් වෙලා තියෙනවා. ඒක අපේ කාලසටහන වැඩ නොකිරීමේ දුර්ලභකම. ඉතින් මේ කාලෙන් අපි මුල් ටික යෝගාවචර දිනචරියාව නැත්නම් විවස්ථාව කීපත් කරගෙන ඊට පස්සේ කරගෙන ආවේ ඉති උදාන පාළියේ ගාතාවක් ඉදිරිපත් කරන ධර්ම සාකච්ඡාවට යන්නේක ඉතින් අපි ඒ චාරිත්‍රයම තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගසේ අස්නෙන් නැගිට සිරුරු කිසඳා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් හි යෙදී නොසිස්තිනියක් කරගත යුතුය. විනා විතින්ද ලෝ තෙරුවන් සරණයි අපි අපි මේ දිනචරියාව කියවන්නේ එතන ඉඳලා සම්බන්ධ වෙන්න අංක 3 බුදු උවටන අදුරු උවටන ගිලන් වැඩිට උවටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිදාම් ඍෂිනාං හීල්දාං කී සඳහා බුදුන්නාට ගොස් නොපමා වේයි වත්සපයා සිය කුටියට යා යුතුය වන දහම් පුහුණුව සීරුඩු පිළිදැඟුම් බවුන් නියත කිසේ යෙදී පිටු සඳහා gediye දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවි කේලා තන්පත් කොට තැබිය යුතුය. පින්න පාතේ සඳහා gediye හැඬ වූ කල තෙරුවන් පුදා පාසි උරු දරා කමඨහන්ගත් සිතින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහන් නියතුව පිටුපින් සැහැසිර පිටුපිරිගෙන පෙරලා යන කලද කමඨහන් නොවරා යුතුය. බොජුන්හල වත්සපයා දිවා වන්දනා ආදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැවුම් පිරිවැස්සවුන් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සාස පහට පමණ වත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිනම් ඊලන්පසකිත සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය.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 ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොරණවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි වැඩ තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. ඒ බඳු දෙහි දෙයි සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබින්දෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම හිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි අත්‍යවශ්‍යක කිසික් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකුට හිරියර වෙනසේ භාවනාවක් පවාගෙන නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිතනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසුයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. හිතද තැන්පත් වෙයි. හිතට එන අරමුණ නිසා හැලීමක් හෝ ගැටීමක් හෝ වෙනයම් වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට ඒ නුවණින් සලකා තමගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නඟා ඒබඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසිතුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වද්දැක්කීම ඔබ ගුණ දිනුට උපකාර වන්නා සේම සංවාසාරහා නොවන්නා ගැටීම ගුණපරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමී කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන ඒ යෙදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහගත යුතුය ප්‍රමාණීක්ම කරන ලියුම් ගණතිනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය.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 එහෙයින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාචර දිනචරියාවයි. අපි කියවන්නේ දුනේ ඒ අපේ සංස්ථාවේ යෝගාචරණ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ යෝජනා ගන්න විවස්ථාව ආදී අපි අනිත් දවසට මේ පොත මම එදා කාටදෝ දාන්න දීලා. මෙන්න මෙතන බලන්න කුද්දනිකායේ පොත තියනවාද කියලා මේ ධම්මපදේ නෑ නෑ අපිට තියෙන උදාන පාළිය. ඉතින් අනිත් දවසට අපි යෝගාශ්‍රමයේ කතිකාවත කියවනවා කියන කුද්දක පාඩ බලන්න නේ. මේ මතක් කිරීමත් එක්ක අපි ධර්ම සාකච්ඡාවට මෙහෙවනවා යොමු වෙනවා. ඉතින් අපි ඇත්තටම කරන්නේ මේ ධම්ම කුද්දක පාඩවල තියෙන උදාන පාළි ගාතාවක් මේ උඩ සෙට් එකෙම තියෙන තිබ්බේ. ඔගේ බලන්න කුද්දක නිකායේ පොත් පහක් විතර තියෙනවා. කුද්දක පාට කියන එක. ඉතින් කොහොම හරි මේ මෙල්බන් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්න නිසායි මම මේ කියන්නේ. ඉතින් පොත නැති කර ගුරුන් ආංශයට වැරදිලා තියෙන පොත නැති වෙලා. ඉතින් ඒක නිසා අපි මම ආරාධනා කරනවා මේ අතර අපි පොත ඉදිරිපත් කරනකම් තමන් කරන භාවනා සම්බන්ධව හෝ ගෙන යන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් සාකච්ඡාවට ඉදිරිපත් කරන්නයි කියලා ඒ පිළට හරි මේ පිළට හරි. කුද්දක පාට කියලා පොතක් ඇත්තේ. මෙතන තිබ්බ මම අර මුළු ත්‍රිපිටකයම දාන දුන්නා මේ චරිතාපු වෙලාවේ මේක අරගෙනම බාර දුන්නා මතක නැති වෙලා. බුරුම පොත තියෙනවා ඒකෙත් නෑ අවදාන දිනවා. ඉතින් කාට හරි මේ මේ කොහෙද මෙල්බන් පැත්තට ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. නිසා දුක්ඛම දුක සමුදය වේදනා කියන එක උපේක්ෂා කියන එක නෙමෙයි. උපේක්ෂා જાති 10ක් මේ නැවත ප්‍රශ්නේ මම මතක් කරනවා මේ ඒ මෙල්බන් කට්ටියට ඇහෙන්න අදුක්කම සුඛ වේදනා කියන්නේ උපේක්ෂාව නෙවෙයි නේද කියන ප්‍රශ්නේ. ඉතින් මේකට උත්තරේ වශයෙන් කියනකොට කියලා තියෙන්නේ උපේක්ෂා જાති 10ක් සරුවචනාංශගේ දේශනා එකතු කරලා අට කතාවේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව බලනකොට Brahmacharya උපේක්ෂාව තියෙනවා. සංකාරුපෙක්කාව තියෙනවා. වේදනා සම්බන්ධ අදුක්කම සුඛ උපේක්ඛාව තියෙනවා. විපස්සනා උපේක්ඛාව කියලා එකක් තියෙනවා. ඒ වගේම බ්‍රහ්මච මේ බෝධිපක්ඛිය දා බොජ්ජංග උපේක්ඛාව කියලා උපේක්ඛ 10ක් තියෙනවා. වේදනාව සම්බන්ධ උපේක්ඛාට කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. ඕනෙම ධර්මයක උපේක්ෂා ධර්මයේ තියෙනවා. වේදනා කියන චෛතසිකේ උපේක්ෂා සඳහන් කරන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. සුඛත් නැති දුකත් නැති නැත්නම් නොදුක් නොසුව කියලාත් කියනවා. එහෙම නැත්නම් කියනවා මනාපමනාප කියන වචන දෙකක් පාවිච්චි කරනවා. මම හිතන්නේ අපි මේ ගිය සූත්‍රය කරගෙන හිටියේ ඒ නිසා මට පාලි පොත මේකේ නම් පටන් ගන්න පුළුවන්. මේ බුදුම පොත තියෙනවා මං ගාව. ආයිති මේ මෙල්බර්න් වල ප්‍රශ්න තියෙනවා නම් මම නැවතත් මතක් කරනවා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා නැත්නම් අපි මට මතකයේ හැටියට අපි හිටියේ උදාන පාළියේ කුද්දක නිකායේ කුද්දක පාඨවල තියෙන උදාන පාළිය මේ ගිය සූත්‍රයේ ඉතින් ඒකේ මේ එදා නතර කරපු තැන ඉඳලා බුරුම පොත අතේ තියාන මම සාකච්ඡාවට මාතෘකාව සපයලා දෙන්න හදන්නේ ඊට ඉස්සෙල්ලා වෙන මොනවා හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එක එක පුද්ගලයා එක එක මොහොතේ ලබන සතිය ප්‍රමාණය වෙනත් පුද්ගලින් ලබන සතියක් වෙනස් වෙනවද? රහතන් වහන්සේ නමකේ සතිය තවත් වෙනස් වෙනවද? ඒ මොන ආකාරයෙන්ද කියන්නේ මේ සතිය කියලා කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒ කිසියම් දෙකක සමානකමක් නැහැ. චිත්තක්ෂණ දෙකක සමානකමක් නැහැ. බුද්ධලේක දෙන්නේකේ සමානකමක් නැහැ. සතිය කියන්නේ අනිත්‍ය ස්වરૂපයක්. ඒ නිසා අපි එක අරමුණක් අරගෙන ඒ අරමුණේ සතියේ ලක්ෂ කෝටි වාරයක් පවත්ලා බලනවා. අරමුණත් වෙනස් වෙනවා සතියත් වෙනස් වෙනවා. ඒ නිසා අපි ආධුනිකයා හිතන්නේ සතිය කියන්නේ ස්ථිර දෙයක්, අරමුණ කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒ නිසා සතිය ස්ථිර කරන්න හදනවා. ඉතින් අර නැති සතියකින් පටන් ගන්න නිසා යම් කිසි තුරට යනකම් ඉතින් සතිය තහවුරු කිරීම සතිපට්ඨානේ ඒක ඇත්තයි. නමුත් මේ මට්ටම ගියාට පස්සේ යාට තේරෙන පටන් අරගෙන මනින්න පටන් ගත්ත කෝදුවත් වෙනස් වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ යෝගාවචරය සතිය හරහා ඔය උපේක්ෂාවට යොමු වෙනවා. උපේක්ෂාතිය ඇති වෙලාවේ නැති වෙලාවේ සමසිත පවත්තන්න නම් සතියත් අනිත්‍ය ධර්මයක් බව, සතියත් දුක්ඛ ධර්මයක් බව, ඒව ධම්මානුපස්සනාවට වැටෙන්නේ. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන යනකම් සතිය අපි තහවුරු කරනවා. සතිය පදනම සකස් කරලා දෙනවා. අන්තිමට ධම්මානුපස්සනට ගිහිල්ලා බලනකොට ඒ අනික් දේවල් මනින්ට පාවිච්චි කරපු කෝදුවක් වශයෙන් පාවිච්චි කරපු සතියත් විනාශ වෙන සුළු බව දැක ගන්න යෝගාචර මනස තලතුණා වෙලක් තියෙනවා. ධර්ම ඥානියත් අවශ්‍යයි, යොමුවත් අවශ්‍යයි, ලෑස්තිලා යන එකත් අවශ්‍යයි. නැත්නම් ගාක් වෙලාට භාවනා කරන යෝගාවචරයෝ නෙක්ඛම්ම සිත දෝමනස්සය කියලා එකක් ඇති කර ගන්නවා. මෙච්චර ආයාසින් ඇති කරන්න හදපු සතිය කැඩුනා. මේ ඔක්කොම පාවතිලා ඉල්ල පටගත්ත සතිය කැඩනවා. ඉතින් බුදුහාමුදුරු කියන අන්තිමට සතියත් කැඩෙන බව පෙන්වන්නයි මේ අඬ ගන්න ආවේ. මේ සතිය කැඩෙනකොට අම්මා මලා තාත්තා මලා කියන වගේ නෙවෙයි අර ආධ්‍යාත්මික වශයෙන් තියෙන නෙක්ඛම්මයේ ගිගී අතහැරීට පස්සේ ඇති වෙන දුකක් මේක නමුත් ඒක නොදැනුවත්කම නිසා ඇති වෙනවා. සතිය කියන එක වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒ වෙනස් වෙන සුළු දෙයට හිතලා ඇති කරගන්න නම් යෝගාචර සෑහෙන ඉතින් සූත්‍රමය ඥානයක් අවශ්‍යයි. ඒ වගේම හොඳ යෝනිසෝමනසිකාරයක් මේ ධර්මයට එළඹිලා පෙළඹිලා වාසය කරන ගතියක් අවශ්‍යයි. ඉතින් ඒක මේ ආධුනිකයට කියලා දෙන්න යන්නෙත් නෑ කියලා දෙන්නාම ආධුනිකයට සතිය වඩන්න තියෙන එකක්ද කඩන්න තියෙන එකක්ද කියලා තේරෙන්නේ නැතු වෙනවනේ. ආධුනිකයන්ට අඳුලා දෙන එක වඩන්න තියෙන දෙයක් කියලා. වඩාන වඩාන යනකොට තමයි ඒකේ තියෙන අනිත්‍ය ධර්මයේ ඔය වගේ ප්‍රශ්න මතුවෙන්නේ මොහොතේ මොහොතට සතිය වෙනස් වෙනවද? කිනාගෙන් කිනාට සතිය වෙනස් වෙනවද? ඒකට තව ඩිංගිත්තක් සුතමේ ඥාන එකතු කරනවා නම් ඉන්දිය ධර්ම පහෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පස් දෙනෙක් මේ පහෙන් එක එකක් ඉස්සර කරගෙන තමයි ගමන යන්නේ. සමහර ශ්‍රද්ධාව විස්තර කරගෙන යන්නේ. එයාට ඒකට සතිය දෙවෙනි වෙනවා. ප්‍රඥාවත් දෙවෙනි වෙනවා. තව කෙනෙක් වීර්යය ඉස්සර කරගෙන යනවා. එතකොට සතිය දෙවෙනි වෙනවා. තව කෙනෙක් ඉන්නවා සතියෙම ඉස්සර කරගෙන යනවා. සතියෙම බලමුළුවේ අණ දෙන්න වශයෙන් කරනවා. ඒකට වීර්යය සද්ධාවයි දෙවෙනි තැන ගන්නවා. සමහර සද්ද ප්‍රඥා සමාධි ඉස්සර කරන යන කට්ටිය ඉන්නවා. සමහර ප්‍රඥා. ඉතින් අනුව මේ ඡන්දාධික, විරියාධික චිත්තාධික පඤ්ඤාධික නැත්නම් මීමන්සාධික කියලා පුත්‍ර හතරක් ਸਰවචනාංශෝය මේ ඉර්ධිපාතවල සඳහන් කරලා තිනවා. නමුත් පංචේන්ද්‍රිය වල සතියත් ඇතුල් කළා. ඒ ඔක්කොටම සතිය මුල් වෙලා යනවා නෙවෙයි. නමුත් අර මේ සද්ධාව ගත්තොත් ප්‍රඥාවත් එක්ක සම්බර කරන්න ඕනේ. වීර්යය ගත්තොත් සමාධියත් එක්ක සම්බර කරනවා. සතිය ගත්තොත් සම්බර කිරීම මොකුත් නැහැ. ඒක අරගෙනම යනවා මේ බොහෝ දුර ඒක නිසා ඉතින් සත්‍ය ගැන කතා කරාට අනිකව පුංචි කරන්න නරකයි. අන්තිම අවශ්‍ය විදියට අර මාළුවකට යොදන තුන පහේ වගේ පදම එන්න නම් ඒ වගේ නියම ප්‍රමාණය වැටෙන්නම ඕනේ. සත්‍යයට කියන්නේ මාළුවට වැටෙන ලුණු ටික වගේ කියලා. නුවණ නැතුවම මොකුත් කරන්න බෑ. ඊට පස්සේ මම මේ මේගිය සූත්‍රයේ අපි ගිය පාර නතර කරපු තැන කියලා හිතලා මම මෙන්න මේ පාඩේ ඉදිරිපත් කරනවා අද ධර්ම සාකච්ඡාව සඳහා පුණජ පරම්මේ ගිය බික්කු ආරද්ධ විරියෝ විහෙරති කුසලානන් ධම්මානම් පහානාය අකුසලානන් ධම්මානම් පහානාය කුසලානන් ධම්මානම් උපාදාය උපසම්පදාය ධාමවා දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු අපරිපක්ඛාය මේකිය චේතු විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපාකාය සංවත්තති මේකිය තමන්ගේ මෝරච්ච නැති පරිපාකයටපත් වෙච්ච නැති චේතෝ විමුක්තිය පරිපාකයටපත් කිරීම සඳහා මේරීම සඳහා හතරවෙනි ධර්මයක් මම මේ කියන්නේ මොකද්ද නැවතද මේ ගිය භික්ෂුව ආරද්ධ විරියෝ හෝති ආරම්භන ලද විරිය ඇත්තේ වෙයි මොකටද අකුසල ආනන්දම්මාන පහනාය අකුසල ධර්ම දුරු කිරීම පිණිසයි කුසල ආනන්දම්මාන උපසම්පදාය කුසල ධර්මයන්ගේ එළඹ වාසය කිරීම සඳහා ඊ타මවා දල්ල පරක්කමෝ ඊ타මත්ම ස්ථාවර වෙච්ච දැඩි වෙච්ච දැඩි පරාක්‍රමයකින් යුක්ත වූ අනිකිත දුරු ප්‍රශ්නීති කරාරින් නැති කුසල කුසල ධර්මයක් වෙන ආරද්ධ විදිය තිබුණොත් විතරයි නැත්නම් නිතරම වීර්යයෙන් වැඩ කරන එකනට විතරයි ඊටාම එළඹ වාසය කරගන්න බැරි වුණා වූ චේතෝ විමුක්තිය සම්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ කියලා සරුවචනාංශයේ මේ ස්වාමීන් වහන්සේට දෙන උපදේශ පහෙන් හතරවෙනි එක තමයි භික්ෂුවක් තුළ තිබිය යුතු ආරම්භන ලද විරිය. ඉතින් ඒක නැති වුණොත් වීර්ය නැති වුණොත් කුසීතකම් බලපානවා. කම්මැලිකම් බලපානවා. කාලසටහන කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් අන්න එහෙම නොවි දිගට මේ කුසල ධර්මයේ කොඩියක් අතර ගත කෙනා කොඩිය බිම තියනතු යනවා වගේ දිගට පවතින වීරියක් අවශ්‍යයි. ඒක මේ භික්ෂු ජීවිතයකට නැත්නම් පූර්ණ කාලීන යෝගාවචර ජීවිතයකට අවශ්‍යයි කියන එකයි මෙතනදී සර්වචන් වහන්සේ අපේ මේගිය ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ. ඉතින් ඒක අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවට තේමාව කරගන්න වෙන විශේෂයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නැත්තම්. මේ මෙල්බන් පැත්තෙන් නැද්ද ප්‍රශ්න? වීර්ය තමයි ඔය දැන් අපි කතා කරලා ඉදිරිපත් කරපු ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ටික පෙළගස්සලා තියෙන්නේ ඒක එකට හේතු වෙන විදිහට. ශ්‍රද්ධාව විරියට හේතු වෙනවා. වීරිය සතියට හේතු වෙනවා සතිය සමාධියට හේතු වෙනවා සමාධිය ප්‍රඥාවට හේතු වෙනවා කියන පදනමේ තමයි යන්නේ නමුත් අපි ඔය මේ ලොකු සාංශ මේ ලියන පොතේ එක තැනක සතිය වීරියටත් වීරිය සතියටත් කියන දෙපැත්තටම බලපාන බව සඳහන් වෙලා තියෙනවා එතනදී පෙළ ගැස්වීමේදී සද්දා සති විරිය කියලායි සඳහන් වෙන්නේ සාමාන්‍ය පන්ති මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඉතින් ඒ අනුව සාමාන්‍ය පිළිගැනීම තමයි වීර්ය ඇති කරන්න ආසන්න සතිය ඇති කිරීමට ආසන්න හේතුව වීර්ය. ඉතින් අපි බුරුමි ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සත්‍ය පිළිබඳව මම හිතනවා අද ලෝකේ කවුරක්වත් නැත්නම් ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කරනවා. නමුත් අපි හිටපු දවස් 7ේම දිගටම බණ කිව්වේ වීර්ය සම්බන්ධව. ඊවා මෙතන ඉන්න කිසිම කෙනෙක්ගේ තාම අවශ්‍ය කරන වීර්ය නැහැ. හැම වෙලාවෙම බලන්නේ විශ්‍රාම ගණ්ඩායි හැම වෙලාවෙම බලන්නේ විවේක ගණ්ඩායි හොඳ ලස්සන උපමාවක් දුන්නා මටත් මතකයි කලින් කියලා තිබුණා ඉතින් කියන්නේ ඒ තරම්ම මේ භාවනාව සම්පූර්ණ කරන්න නම් එළඹෙන තද වීර්ය අත්නාරින වීර්යයක් අවශ්‍යයි ඉතින් යෝගාවචරයෝ බලන්න හදන්නේ පුළුවන් තරම් විවේකීව ගිහිල්ලා මේක ලබා ගන්නනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒක කිසිත් අනුමත කරන්නේ නැහැ ඒ නිදර්ශන දීලා දීලා බැරිම තැන බැරිම දන්නේ මේක තැනකදී කිව්වා රකින්න කිකිලිගේ වීර්ය රකින්න කිගිලි තමන්ගේම ශරීරයේ උෂ්ණත්වයෙන් පිටර ගොකුල් ගඳ ගස්සලා පවුරු ගාමෙන් නොකා නොබි දවස් ගාණක් අර බීජේ වැඩෙනකන් මේ ඒක වීර්යද කරන වීර්ය කියලා කියන්නේ ආතාපය තමන්ගේ ඇඟේ උෂ්ණ පිටර වලට දෙනවා. ආන්නේ වගේ තමයි කියවා යෝගාවචරයාර මේ සතිය වැඩිලා පිටර ඇතුලේ තියෙන කලලේ වැඩෙන වෙලාවේදී මොනම විදියකින්වත් සීතල වෙන්න දුන්නොත් ඇතුළේ ඉන්නේ සතා මැරෙනවා. පිටරේ ගබ්සා වෙනවා. ඒ නිසා එක කිලි ඒකාට තටුත් හැලෙනවා. කෑම කන්නෙත් නැහැ. නිදාගත්තත් බිත්තර උඩ තමයි නිදාගන්නේ. ආන් මේ වගේ එකක් ඕනේ. එහෙම නැතුව මේ අඩ වැඩෙන වීර්ය මේ වරින් වර සීතල වුණොත් ඒ කලල වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වගේ මේ රකින්න කිකිලිගේ උපමාව තියාගන්න එක තමයි තේරෙනවා නම් සත්‍ය වර්ධනයක් සිද්ධ වෙනවා. කෑවෙබිවේ නැති වුණත් වෙන දෙයක් නොකලත් ඒ ගත්ත ගැම්ම අතන හැර පවත්වීම සඳහා ඒ උපමාව තියාගන්න ඕනේ. ඉතින් ඒක කෙනෙකුට සංසාරේ එක සැරේ කරන්න වෙයි. එක සැරයක් කරලා ඒ සතිය වර්ධනය කරාට පස්සේ ඒ මනුස්සයාට අමතක වෙයි, අඩුපාඩු වෙයි. නමුත් ඒ ඇති කරගත්ත සතිය දිගටම උදව් කරනවා. ඒ නිසා ඒ කරන වෙලාවේදී මේ වැඩෙනවා නම් හැදෙනවා දන්නවා නම් ඒ සඳහා අසවල් දේ කැපකල යුතු නෑයි කියන්න බෑ. ඕනම දෙයක් අප කරලා කරනවා. ඉතින් ඒක තමයි මේ ආතාප වීර්ය මේ මේ මේ පොත්වල සඳහන් කරලා තියෙනවා තාමවා දල්ල පරක්කමෝ අනික්හිත දුරෝ කියන පත තුන තාම තාමගත කියලා කියන්නේ ඝන බහල වෙච්ච කියන එකයි. තාම දල්ල පරක්කම කියන්නේ දැඩි පරාක්‍රමයකින් යුක්තව අනික්හිත දුරෝ ප්‍රශ්නේ කරාරින්නේ නැතුව. ගත්ත සත්‍ය බිම තියන්නේ නැතුව යන්න ඕනේ කියන සතිපට්ඨාන සූත්‍රය ඔක ආතාපි කියන තනි වචනෙන් දාලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන බුදුජානනාංශයේ බොහෝම සූක්ෂම තමයි වචන තෝරන්නේ. ආතාපි කියන්නේ තාප කියන වචනෙන් ආපු පදයක්. තාපි ඒ කියන්නේ කෙලස් තවන. කෙලස් වලට ලූසන දෙන්නේ නැතුව යන. ඉතින් ඒ සතිපට්ඨානේ ආතාප ආතාපි ආතාපි කියන්නේ එවැනි කෙලස් තවන වීරිය ඇති පුද්ගලයාට. ඒ භාව ලක්ෂණ කියන්නේ කෙලස් තවන වීරිය කියලා. ආතාපි තත්‍යක් ඕනේ. ඉතින් ඒක හුඟ දෙනෙක් මේ හෙට්ටු කරනවා. අව탁සීරු කරනවා. නිකන් ওই සාමාන්‍ය අනේන ගමන් සතිය වඩන්න පුළුවන් වෙයි කියලා. එම් බෑ. ඒ සතිය වැඩෙන වෙලාවේදී අනේක දැක්වීච අනුග්‍රහය මේකේ කියලා තියෙන්නේ අකුසල ධර්ම දුරු කිරීමටත් කුසල අකුසල ධර්ම දුරු කිරීමටත් කුසල ධර්ම පහල කර ගැනීමටත් තාමවා දැල්ල පරක්කම අනික හිත දුරෝ කරාරින් නැතුව දිගට ඒ වෙලාව කරගෙන යන්න ඕනේ මොන දේ ඒකට බාධා කරත් ඒක අපි හිතනවා මාර බලවේග කියලා මාර බලවේග නෙවෙයි තමන් මේ සද්ධර්මයේ දන්නේ නැතිකම සාසනය අඳුරන්නේ නැතිකම මේ තමන් කවුද කියලා දන්නේ නැතිකම නිසා හෙට්ටු කරනවා හෙට්ටු කෙරුවොත් වෙන්නේ මොකද්ද පළවෙනි පන්තියේ බඩුව හම්බ වෙන්නේ අපිට දෙවෙනි පන්තියේ එක කැඩිච්ච බිඳිච්චා තමයි හම්බ වෙන්නේ ඒ නිසා හොඳම එක ගන්න නම් හොඳම කැපකිරීමක් කරන්න ඒක නිසා එතෙන්දී සත්‍ය වීර්යයි සත්‍යයි දෙක අතර සම්බන්ධතාවය පෙන්නනවා. ඒ විදිහට වීර්ය නැගිටව ගත්තොත් කෙනෙක් ඉතින් ඒකේ යාගේ චරිත ලක්ෂණයක් වෙනවා. දිගටම ඒ ගතිය පවත්නවා. ඉතින් අපි හිතන්නේ මේ විදිහට වීර්ය වෙලා මහන්සිලා වැඩ කරන එක දුප්පත්කමක් කියලා. අත පිට අත තියන කකා විගේ ඉන්න එක බෝසත්කමක් කියන එකක් අපිට උගන්ලා දෙන්නේ. ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට මේ මේ නිවන් ගාමී වැඩ පිළිවෙලට නිත්‍ය දිනචරියාවකට කටයුතු කරන්න කියනකොට ඒකෙදිත් අයිතිවාසිකම් කතා ඒකෙදිත් අර මේක මීට වැඩිය ලාභ ක්‍රමයකට ගන්න බැරිද වෙන කෙනෙක් ලව්ව මේ වීර්ය කරවන්න බැරිද ඒජන්ට් කෙනෙක් දාලා ඕනම කතා කරනවා. ඉතින් ඒකෙන් පේන්න තියෙන්නේ අර ශාසනය අඳුරන නැතිකම. එහෙම නැත්නම් මේ තමයි මේ පූර්ණ කාලීයේදී ගත කරන ජීවිතයට තමන් ගෞරව කරන්න නැතිකම. ඉතින් ඒකට බාහිර ඉන්න අයත් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාව තක්සේරු කරනවා. යම් විදියකට ඔය කියන තාම දල්ල පරක්‍රම වීර්ය ආවොත් වටපිට ඉන්න අය විතර නෙවෙයි දෙවියන් බ්‍රහ්මයේ පවා උදව් කරනවා. ඒ ඒ යන ගමනට දෙවියන් බ්‍රහ්මයන්ට ඉන්න බැරුව යනවලු. මනුස්ස ලෝකේ ඉඳගෙන මිනිස්සේ කනිත ඔක්කොම කාමභෝගයේ පස්සේ යද්දී මේ මිනිසා ධර්මය අවබෝධ කිරීමේ සතිය දිනු කිරීමේ වැඩපිළිවෙලකට සියල්ල පාවා දීලා යනවා කියලා කිව්වොත් මුළු සබහ ධර්මෙම නතු වෙන නතු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක තේරුනොත් ධර්මයේ සජීවීකම තේරුම් ගන්නවා. බුදුහාමුදුර කියන්නේ කවුද කියලා තේරුම් ගන්න නැත්නම් හිතනවා ධර්මයේ තියෙන පොත්වල අපිට ඒක හරියට ගුරුවරයා කියලා දීලා නැහැ. අපි ගිය වෙලාවේ වැස්සා. මට එම්බිරිසාව හැදුනා. ඕනෝවා කියලා අපි අර එළඹ එළඹ තියෙතු වීර්යය වඩා ගන්නෑ. ඒක නිසා කුසීතෝ භික්ඛවේ දුක්ඛං විරති ආරද්ධ විරියෝ කිං නාමන සිජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. කුසීතය මහණෙනි මේ මේ දුකසේ දුකසේ හොවිනවා ආරද්ධ විරිය ඇති මනුස්සයර මොකද්ද කඩාන යන්න බැරි කියලා. මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ. ආරද්ධ විරිය ඇති මනුස්සයාට බිඳගෙන කඩාගෙන යන්න බැරි. ආන් එහෙම ගතියක් තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා කරනවා නම් කතාවක් කතා කරන්න කියලා තියෙනවා විරිය ආරම්භ කතාව. කෙනෙකුට වීර්ය වීර්ය කියලා කියන්නේ මේ සල්ලි හම්බ කරන ලාභ සත්කාර ගන්න වීර්යක් නෙවෙයි. මේ සද්ධර්මයේ තේරුම් ගන්න, බණ භාවනා කරන සතිපට්ඨාන වඩන වීර්යයක් ඇති වෙන කතාවක් කතා කරනවා නම් කතා කරන්න නැත්නම් කතා නොකරන එකයි ඉන්නේ. අනික සියලු කතාවල් පාප කතාවල් වලට වැටෙනවා. කරනවා නම් කරන්න ඕනේ ඒ මේ මේ ගියහම ගන්න මේට ඉස්සෙල්ලා දෙන උපදේශය තමයි කරනවා නම් අපිච්ච කතා ආදී දස කතා වස්තු කරන්න. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවයෙන් ඉන්න තිරිසන් කතා මාතෘකාවට කතා කරන්න එපයි කියන්නේ. මොකද ඒවා මේ වීඩියෝ වටනවා. ඒ ලාමක කතා කරුවොත් අහගෙන ඉන්න එක්කනටත් කියන මනුස්සයයි දෙකේම හිත නිකන් මේ ලා කෙහෙල් දැල්ලා කවුවට දැම්මා වගේ තැව් ගහිනවා. ඉන්නේ නෑ අර වීර්ය ගතිය. ඒ නිසා එවැනි කතා නැති කරලා විරි ආරම්භ කතා කරන්න ඕනේ. කියන්නේ හිතවලා යම් දෙයක් කරනවා නම් ඒ අරමුණෙන් අරමුණට ස්පර්ශයම මුල් වෙන චෛතසික පහළ වෙනවා නම් එන සංස්කාර හැදීමක් නැති නිසාද සතියෙන් අපි යමක් කරනවා නම් අපිට කර්ම රැස්වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. අනිත් වෙලාවට චේතනාව මුල් වෙන නිසාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අපි මේ දවස්වල පල්ලෙහා සාකච්ඡා කරන නිබ්බේධික සූත්‍රයේ කම්ම කියන මාතෘකාව ඒකෙදී මේ ਸਰවචනසේ කර්ම කියන එක චේතනා කියලානේ හඳුන්වන්නේ. එතකොට මේ චේතනා බිකවේ කම්මං වදාමි කියලා ඒක නිසා චේතනා චෛසිකේ කර්මය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට චේතනාවට ආසන්න කාරණාව නිදාන විල්ලන්නේ නිදාන සම්භාවය පෙන්වන්නේ පස්සේ. එතකොට ස්පර්ශයක් ඇති වෙන්නම ඕනේ කර්මයක් රැස් වෙන්න. එතකොට ධර්ම දෙකක් විස්තර කරනවා ශාසනයේ නාම ධර්ම කියනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක අභිධර්මයේ සහ අටුවා කතාව පිළිගර ගන්නවා. අනික් කට්ටිය කියනවා මෙතන තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඕඩර් එක කියලා. මේ විදිහට ක්‍රම දෙකකට විස්තර කරනවා. ඒ විස්තර ඇත්තම සම්‍යද්දෘෂ්ටික සූත්‍රයේ පෙරලා දීලා තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එතකොට කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ කියන විදිහට පස්ස පස්සට දාලා තියෙනවා. අටුවා කතා පස්ස ඉස්සරහට දාලා තියෙනවා. ඉතින් මේ පටලවිල්ල නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. කෙසේ නමුත් මේකට හොඳ උත්තරයක් ඒ බණ කියනකොට මම පොත කියනකොට හම්බුණා ඒක මේ මෙතන මහාගන්ධිය සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ගාමේ අරම්මේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්ත නෝනෝච පරතෝ දහෙය්‍ය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙය්‍යෝ පස්සා කියලා. ඒකෙදි කියනවා ගමේ ඉඳද්දි හෝ අරණ්‍යයේ ඉඳද්දි භික්ෂුවක් ගැන කතා කරලා සුඛ සැප දුක ස්පර්ශ කරනවා. ගාමේ අරණ්‍යයේ සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්තනෝ නොච පරතෝ දහෙය්‍ය. ඒ මට මේ දුක ආවේ මට මේ සැප ආවේ මම නිසා හෝ වෙන කෙනෙක් නිසා කියලා ගන්න යන්න එපා. ගත්ත ගමන් ආත්ම සංඥාට වැටෙනවා. මේක මට අසවලා මේ දුක දුන්නේ කියපු ගමන් ඒ පුද්ගලයාට ආත්ම සංඥාවක් යනවා. නැත්නම් මේ සැප මම විසින් උපයා ගන්න ලද්දක් කියනකොට ආත්ම සංඥාට වැටෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ඇත්තට උදාන පාළිය ගාතාවක් මට මතක නැතුණා ඒක. උදාන පාළිය ගාතාවක් කියලා තිනවා නෝ නේවත්තනෝ නොච පරතෝ දහෙය. ඒකට මූල ධර්ම විස්තර කරන්න මෙන්න මේ ප්‍රශ්නේ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච ස්පර්ශෝ ස්පර්ශ කරන්න කෙලස් තියෙන කෙනාට පමණයි. එච්චරයි කියන්නේ. යම් කිසි කෙනෙකුට කෙලස් තියෙනවා නම් ස්පර්ශෝ ස්පර්ශ කරනවා. ඒ මනස දකපු දේ තියෙනවයි කියලා හිතනවා. හිතන තියෙන දේ දකින්නයි කියලා හිතනවා. නමුත් කෙලස් නිවාගත් එක්කනට දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්. ඇහුණට බීරෙක් වගේ ඉන්න පුළුවන්. මේ සැප දුක් නාසයට දිවට රසට වැදුනට තේරෙන්නේ නැති කෙනෙකුට වගේ ඉන්න පුළුවන්. එයා ඉඳලා උත්සාහ කරන්නේ. මොන දෙයක් හරි ප්‍රශ්නයකට උත්තරේ දැනගත්තට උඹ කරබන මෝඩෙක් වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දඟලා පැනලා කරාටේ ජූඩෝ ගහන්න පුළුවන් වුණාට මල මිනිහක් වගේ කරබන ඉන්න පුළුවන්. එනිසා යාව ස්පර්ශෝ ස්පර්ශ කරාට ස්පර්ශ කරපුවා පේන්නේ නැහැ. පෙන්න නැති වෙන්න තමයි භාවනා කරන්නේ. ඒ නිසා පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරෝපදීන් කේන පුසෙයියුම් පස්සා කියලා තියෙනවා. ඒ උපදීන් කියලා කියන්නේ තමන්ගේ මමායනේ වඩා ගැනීමට අවශ්‍ය කරන භවභෝග සම්පatti ටික, භව සම්පatti ටික, නම්බුනාම, මුදල්, නෑදෑයෝ, ගත්කම් අනම්මන සේරම ටික. ඒක පිළිබඳ හැඟීමක් නැති කෙනාට මමායනයක් පිළිබඳව ආඩම්බරකමක් නැති කෙනාට නිරූපදින් කියන පුදෙයියුම් පස්සා. කවුරු මොන විදියට කොනහන්න ගියත් එයාට කෙනෙහෙන්නේ නැහැ. ඉතින් ඒක අර කොනහන්න උත්සාහ කරන මනුස්සයාට ඔయిత වැඩි තරහින දෙයක් නැහැ. ඊමසේ හැම පැත්තෙම බලනවා කොනහන්න. අර මනුස්සයා බීරෙක් වාගේ, පොට්ටෙක් වාගේ, කණෙක් වාගේ, නෑ වුණා වගේ ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැතුව නෙවෙයි නොකලාසේ හැසිරෙනවා. ඉතින් ඒ නිසා ස්පර්ශය ස්පර්ශයක් වෙන්න නම් විශේෂම කියන ස්පර්ශයට ප්‍රතික්‍රියාවක් කරන්න නම් චේතනාව පහළ කරන්න නම් අපි ළඟ සෑහෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඒ කෙලෙස් කොක්කට තමයි ගහන ගහන එක පැටලෙන්නේ. තමන්ගේ ඇතුළේ පැත්ත කොක්ක දිගෑරිලා නම් කවුරු ඇහිලා එල්ලන්න ගියත් අහුවෙන්නේ නැහැ. ඒක නිසා ස්පර්ශය ස්පර්ශ කරන්නේ කෙලෙස් ඇත්තන පමණයි. ඒක නිසා නිබ්බේධික සූත්‍රයේ බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා චේතනාහම් භික්කවේ නැහැ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. යමෙක් කායෙන් වචනෙන් මනසෙන් හිතලා කර්ම කරන්නේ හිතලා කරන දේ කර්ම වෙනව ඒ හිතලා කරන්නෙම කෙලෙස් නිසා. මේ කෙලෙස් මේ උපදීන් නැති කෙනා ඉතින් කෙරෙන දේවල් තියෙනවා කරන දේවල් නැහැ. යාට දැඩි ආවේගයක් නැහැ මේක මේ වෙලාවේ මෙහෙමම වෙන්න ඕන කියලා. ඉතින් ඒ ආවේගය ඒ පුද්ගලයා දවනවා. ඉතින් ඒක නිසා චේතයීත්ව කම්මං කරෝති කායේන වාචාය මනස. ඒ නිසා මේ මනස චේතනාවක් පහළ කරන්න ඕනේ කර්මයක් කරන්න. ඒ කර්මේ සැප වුණත් දුක වුණත් සංසාරේ වඩනවා. ඒ නිසා චේතනාව එනකොටම අල්ලාගත්තොත් මේ චේතනාව වෙන්නේ තණ්හාමාන දිටි කියන තුනෙන්. ඒ චේතනාවම අල්ලගන්න පුළුවන් වෙන්න නම් මේ මනුස්සයා චේතනාවට ප්‍රතික්‍රියා කරන කලබල වෙනවට වඩා ඒ චේතනාවේ මුල හොයලා මට මෙච්චර මේකට gadu ගැනීලා කරප්පන් ඇවිල්ලා දඟලන්නේ මගේ තණ්හාවටද කෙනහිලා තියෙන්නේ මාන්නයටද කෙනෙහිලා තියෙන්නේ දෘෂ්ටියද කෙනෙහිලා තියෙන්නේ කියලා දෙවන්නේකින් අහන්න ඉන්න නරකයි තමන්ම පරීක්ෂා කරගන්න. අන්නේ පරීක්ෂා කරන්න යන වෙලාවේදී තමන්ට ඇවිල්ලා මොනවාරි නරකක් වෙලා රූපයක් දැකලා නරක රූපයක්, සද්දයක් ඇහිලා, ගඳක් දැනිලා, රසක් දැනිලා, පහසක්. නැත්නම් සපක් සිද්ධ වෙලා අන්නේකට ප්‍රතික්‍රියා කරන්න ඉස්සර වෙලා මගේ මේ ප්‍රතික්‍රියාව ආවේ මොන කෙලෙස් මූලෙන්ද කියලා දැනගන්න සතිය ලැබිලා තියෙනවා. සතිය එළඹිලා තිබුණ නැත්නම් එයා ඒ වෙනකොට ක්‍රියා කරලා ඉවරයි. පස්සේ තමයි තේරෙන්නේ මම මේ කොහෙන්ද ආපු මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා මම වැඩ කරලා ඉවරයි මම නිකන් රෝබෝ කෙනෙක් වගේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා බලනකොට ස්පර්ශෝ චේතනාවක් පාටපත් වීම හරිම සූක්ෂමයි. ස්පර්ශයක් ස්පර්ශ මත වෙන අතකලා චේතනාවක් පාටපත් නොකර ඉන්න පුළුවන් කෙනා ඒ ඉතින් විකූර්වණය මේ ආශ්චර්යමත් පුද්ගලෙක් රහතන් වහන්සේ උන්වහන්සේට පුළුවන් ඔක්කොම ස්පර්ශ ලැබෙන්න අර ඒවට ඕනනම් තෝරලා බේරලා එකට දෙකට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නැත්නම් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්. ඉන්නේ ඒක නිසා උන්වහන්සේට අසුබ දර්ශනයක් දැක්කහම ඕනනම් ඒකේ සුබේ දකින්න පුළුවන්. සුබයක් දැකපුවාම ඒකේ අසුබේ දකින්න පුළුවන්. සුබ අසුබ දෙක නැති එකෙත් අසුබේ දකින්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ පෙන්වන දේ නෙවෙයි දකින්නේ. මිනිස්සු පෙන්වන්න හදලා අපි කුලප්පු කරන හදන දේ නෙවෙයි. Taman මේ අර නිරූපදී වූ මනසකින් සබ්බූපති පටිනිස්සග්ග මනසකින් මේ ලෝකේ අපිව කුප්පන හැටිත් ඒකට කිපුණොත් කුප්පෙක් වෙන හැටිත් නොකිපී ගත කිරීමට බුදුහාමුදුරුව අපිට ක්‍රමසාවිදි දීලා තියෙන හැටිත් අන්නේ සම්බන්ධයෙන් දෙවෙනෙක් වගේ වෙන්නේ නැහැ. ඒ නිසා එකකින් පරිස්සම් වෙච්ච මනුස්සයා ස්පර්ශයක් ආපු පළියට නහයට ගහපු ගමන් කිපෙනා වගේ එහෙම නැත්නම් මීයක් දාපු ගමන් බල්ලෙක් පැල්ල හපනවා වගේ නැතුව ස්පර්ශය පිළිබඳව මේ ස්පර්ශයෙන් කර්මයක් ඇති කරන්න පුළුවන් මේ අපේ තියෙන හීන දීනකම නිතරම දුක්ඛ සත්‍යයට දාලා බලනවා අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කොහොමද අපෙන් මිනිස්සු එක එක විදිහේ වැඩ ගන්න අපි ඔක උප්පන්නේ ඈත ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කරවන්නේ ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පාන ශක්තියෙන් බයතර ගනි සත්‍යයට බාර දීපන් සත්‍යයට බාර දීලා මේ එකින් එකට එකින් අපි එක එක චරිත ලක්ෂණ වල හැටියට රුචි අරුචිකම් වල හැටියට මේ දුවන්නේ කාගේ සර්කිට් එකටද කාගේ න්‍යාය පත්‍රයට බැලුවොත් සියල්ල බැලෙව් සියල්ලු පිස්සෝ. සියල්ලෝම උම්මත්තකයෝ. මොකද ප්‍රෙඩික් කර දැයි මේ වෙනසට මෙහෙම කරොත් මෙහෙම වෙනවා. ඒ තරමටම මාර්යාගේ ස්ථිර මැප් එකක දුවන්නේ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයෙක් කවදාකවත් එක් කරන්නේ. මොකද Tamange දේ Tamanට පේන්නේ. කල්යාණ මිත්‍රයයිල කියනවා. ඔබතුමා මේ වෙලාවේ මෙහෙම කරා ඒක ගැළපුණේ නැහැ කියලා. ඒ වෙලාවේදී ඒක අහගෙන ඉන්නවා. උත්තර බඳින්න හදිස්සි වෙන්න හොඳයි. මොකද කල්යාණ මිත්‍යාගේ දර්ශනය ඒ පිළිමිබුව අපිට ගන්න බෑ මොකද අපි බලන්නේ හැම වෙලාවෙම අපි හොඳයි කියන පැත්තෙන්නේ. මම හොඳයි කියන පැත්තේ නිසා මම බලන්නේ හැම වෙලාවෙම දරුවෙක් තමන්ගේ මේ දරුවෝ කරද්ද කරන දෙමාපිය ආරස කරන්න බලනවානේ. මේ මගේ දරුවෝ එහෙම වැඩි කරන්නේ නැහැ කියලා. ආන්න එහෙම නැතුව අනුන්ගේ දේ අහලා හැබැයි කල්යාණ මිත්‍යාලත් අපි වග වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍යා කිව්වයි කියලා ඒ වෙලාවෙම දුවල ගිහිල්ලා කටයුතු කරන්න ඕනේ නැහැ. කල්යාණ මිත්‍යාගේ තියෙන ගුණය තමයි ඒක පෙන්ලා දීලා. අර හැදෙන කල් දෙන එක පාප මිත්‍යා නම් දීලා කොනහන. මම මෙච්චරත් ගියා මෙච්චරත් කරා මේක බැලුවේ නැහැ මේක කෙරුවේ නැහැ කියලා කොනා ඒක උඩ දැනගන්නකොට මේගොල්ලෝ ආශ්‍රය කරලා කියන එක නිකන් වාතයක් නැත්තම් ටෙන්ෂන් එකක් නැත්තම් මේ ආතතියක් මේ අපි පැවිදිලා තියෙන්නේ අපේ මේ මානසිකම තියෙන්නේ අපේ වැඩ තියෙන්නේ මේ කවුරු කියන විදිහ නටන්නේ නෙවෙයි බුදුහාමරයන් කෝඩ් එක අපිට හම්බෙලා තියෙනවා ඒක වරදින්න ඉඩ තියෙනවා කාටවත් බෑ අපිට යෝජනා කරන්න ඕන කෙනෙකුට පුළුවන් අපේ යෝජනා ස්ථිර කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ අයිතිය දුන්නොත් මේ හීන. ඒක නිසා කර්මය කියලා කියන්නේ යෝජනාවක් නම් චේතනාව කියලා කියන්නේ ස්ථිර කිරීම. ඒ නිසා යෝජනාවේ ඕන එකක් එන්න ආරින්න. චේතනාව පහළ කරුවට පස්සේ අපි දැනගත්තත් නැත්නම් කර්ම සහ කර්ම නීති අනුව අපි අහුවෙලා ඔක්කේ. ස්පර්ශ මට්ටමේ තාම නැහැ. ස්පර්ශ මට්ටමේ අපිට ඒක සුබ දෙයක් අසුබ දෙයක් මේ කුසල කර්මයක් අකුසල කර්මයක් කරගැනීමේ විවෘතකම තියෙනවා. ඉතින් මේ විවෘතකමට පෘ탁ජනය කියන්නේ ඕජල්කම. ඕන දෙයක් කරන්න ඉඩ පහඩුව තියන කරබන ඉන්නකොට වහා මේකට ප්‍රතික්‍රියා නොකරපුවාම පෘථග්ජනය හිතන්නේ මියා කම නෝන්ජලය. හැබැයි මේ මිනිසයා දන්නා මෙයාට ඕන වෙලාවක ඕන තීන්දුවක් ගන්න පුළුවන්. ඉතින් අනුවස කියන්නේ එහෙම නේ තීන්දුවක් ගන්න පුළුවන් ටක් ගාලා තීන්දුවක් ගන්න ප්‍රකාශයක් කරුවේ නේ මොකටේ? අපි කාර්ද බැඳිලා තියෙන්නේ එහෙමයි. අනේ ඒ නිසා මේ ස්පර්ශය සහ චේතනා දෙක අතර සාකච්ඡාව හරි සියුම්. ඒක නිසා මේ දෙකම තේරවාදයේ සඳහන් වෙලා තියෙනවා ස්පර්ශය මුල් කරගත්ත චිත්ත ධර්මත් අපි සඳහන් කරපු තැන දැකලා තියෙනවා චේතනා මුල් කරගත්තකේ මුල් වීම කොහොම වුණත් චෛසික ධර්ම එකට පහල වෙලා එකට නැතිල දිනවා ඕකේ අරක මුල් වුණා මේක මුල් වුණා කියන හදනවා කියලා කියන්නේ කෙස් පැලින තර්කයක් අපිට බලන්න වෙන්නේ මතුපිණ්ඩික සූත්‍රයේ තියෙන පස්ස තින්න සංගති පස්ස පස්සපච්චා වේදනා වේදනාපච්චා ඒ විදිහට ඊට පස්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන චේතනා මුල් කරගෙන ඉතින් ඒවා මේ ඒ උත්තරමන් වහන්සේලාගේ වැඩ ඒවා තෝරලා බේලා සමීකරණ හදන එක අපි මේ කරන්න හදන එකට අර්ථකථන දෙන එකයි. ඒ අර්ථකථනයත් තමන්ගේ තපස තමන්ගේ භාවනා දියුණු වෙන පැත්තට ගන්නවා මිසක කාටවත් ණය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ වාසියට ඒක හදාගෙන පාවිච්චි කරන එකයි තියෙන්නේ. මම දන්නේ මම ප්‍රශ්නෙට උත්තරේ දුන්නද කියලා නැත්නම් මේ ප්‍රශ්නේ හරියට මම තේරුම් ගත්තද කියලා. ගෙවලා ඉන්නවා නම් එතන චේතනා පහළ වීමෙන් තියෙන පොටෙන්ෂල් එක අඩු වෙනවා කියන එකත් ඒකෙම කියවෙනවා නේද අඩු වෙන බවට චේතනා පහළ වෙන පහළ වීම අඩු වෙන බවට යෝගාවචරය ආරද්ධ විරියක් තියෙනවා. තපසක් තියෙනවා. ඒක පහට චේතනාව කෙනෙක් තමයි මායя කරලා තියෙන දේ සර්කිට් එක හදලා තියෙන්නේ එහෙම. යෝගාවචරය කියන පොඩ්ඩක් ඉවසන්න ඕන. එක චිත්තක්ෂණයක් ඉවසන්න ඕනේ මේක වෙනකොට මාර්ග වුණොත් මම දාසයි මම බැලයි මම මේ මේ තුච්චයි මා පිස්සු මට නෙමෙයි පොඩ්ඩක් බලලා කරන්නේ. ඒ අතරමැද පුංචි ඒකට කියන්නේ thin slicing of time කියලා. කාලේ එක විදියට මේ තණ්හාවට ඕන විදියට නටන්න දෙන්න බෑ. ඒක එක එක කෑලි කෑලි කෑලි කෑලි කඩන්න. දැන් ස්පර්ශය ආවා. ස්පර්ශයෙන් මේ චේතනාවක් එන්න හදනවා. යෝජනාවක් ඇවිල්ලා තියෙන ස්ත්‍රියක් වෙන්න හදනවා මම මේක අනුමත කරනවද නැද්ද? අනුමත කරපුවම කර්ම වේගයට අහු වෙනවා. අනුමත නොකර ඉන්න පුළුවන් නම් අන්න අපි මේ කාලෝ ගසති භූතානි කියලා සරුවචාන්සි දේශනා කරනවා කාලේ කන්න පුළුවන් ඒකට අපිට. නැත්නම් අපි කාලය විසින් කාදනවා. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කාලය විසින් කාදවන කාල කන්නේ. රහතන් වහන්සේට කියනවා කාලේ කාදවන්නයි කියලා. උන්වහන්සේ මේ කාලයේ මේ මැප් එකේ නැත්නම් අපි ඔය පසු කාලිනෝ චිත්ත වීදි කියලා එකක් හදානසී. ওই චිත්ත වීදි හරියට තැනට කියලා මෙන්න මෙතනින් තමයි විනිශ්චය වෙන්නේ ගැහුවේ ගැහිමේවත් බැනීමේවත් ස්ත්‍රී ආද පුරුෂයත් කියන එක නෙවෙයි. තමන් ළඟට ආපු සංඥාව තමන් හරියට ඇනලයිස් කරගත්තොත් හරියට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වලට මෙතන දැන් ස්පර්ශය අවිලා තිනවා. දැන් චේතනාවක ගොඩ පෙරක දොරුකම් හොගලා එනවා. මගේ සතිය කලබල කරන්නේ නැතුව එහෙම කාටවත් කලබල කරන්න ආයි කියන්නේ උඹ ඉන්න. ස්පර්ශයක් ඇවිල්ලා තියෙනවා. යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සාකච්ඡා කරලා තියෙනවා ගමු. මොකක්ද හදිසියේ? දෙපැත්තේ කාරණ සලකා බලලයි ගන්න තීන්දුව උදහස් විත්තිකාරයෝ පැමිලිකාරයෝ සියලු දෙනාමත් නිදහස් කියලා අර තියෙන මොකද මේ කැකිලි සජ්ජන්ගේ හිතදී ඉතින් මේකදී උඟ දෙනෙක් හිතනවා මේ හැංගීම බර වෙච්චා අපි සිංහල බුද්ධ ආගම් නිසා අපි මේ අරක නිසා මේක නිසා වහාම ක්‍රියාත්මක වෙනවා ඉතින් වහාම ක්‍රියාත්මක වෙන කට්ටිය වලිකගෙන තියාගත්ත අහනවා වගේ අරකටත් ගිනිසෙයිද මේකටත් ගිනිසෙයි පයින් ඉතින් මොකද කරන්නේ මෙච්චර ලස්සන බුදුහාමුදුරු දෙල්ලම් ඇඳලා පෙන්ලා දීලා තිනවා මේ කලවල නොවි ඉඳයි තියෙන්නේ මේක කිය. ඉතින් ඉන්නේ එතෙන්ට ඒ අර එතෙන්දී උපේක්ෂා වෙන්නේ නැහැ මුලදී සතිය එනවා. සතිය ඇවිල්ලා කට අරගෙන බලහන් ඉන්නවා. සම්පජඤ්ඤයට ඉඩ තියලා සම්පජඤ්ඤයේ ආචාර ධර්මත් එක්ක බුදුහාමුදුරු දේශනා කරන සුතුමේ ඥානෙත් එක්ක මීට කියන උන්නතෙන්දී අත පුච්ච ගන්න එපා. ওই වයර් එක ඇරිලා තියෙන අත ගාවොත් වදිනවා. එක්කම රබර් ග්ලව් එකක් දාලා අත ගහපන්. ඒ නැත්නම් ওই වයර් එක වහගන්න. අර මනුස්සයා නෑ දඩබඩේ ගිහිල්ලා ඩක් ගාලා අත තිනවා අත තිබ්බට පස්සේ කියනවා මාව බේර ගන්න කවුරුත් ආවේ නෑ ප්‍රථමාධාර දුන්නේ නෑ ප්‍රථමාධාර දෙන්න ඕනේ අත තියන්න දෙන්න ඉබරයි මේක හයි ටෙන්ෂන් වයර් එකක් දුවන්නේ ඉතින් ඒක ලස්සනට මේ තේරෙන පටන් අරගන්නේ මුලින් සතිය පවත්තන හැට නෙවෙයි සතිය පවත්තලා එකේ දිනදා වැඩවලටත් යොදලා අර සතිය ඉඩපාඩුව හරහා සම්පජඤ්ඤය හැදෙන්න වැඩ කරනකොට ඒක වෙනමම රටේ යුද්ධ නැති වෙනකොට ආර්ථිකය හැදෙනවයි කියන එක නායකෝ කරන්න ඕන එකක් නෙවෙයි. සත්‍ය සාමයේ තියෙනකොට ආර්ථිකය වැවෙනවා. ඒ වගේ තමයි සත්‍ය තියෙනකොට සම්පජඤ්ඤය වැඩෙනවා. අපිට තියෙන්නේ සාමයේ භාවුරු කරලා දෙන එක. ඒකට හැම කෙනාම තම තමන්ගේ සල්ලි ටික දාලා ආයෝජන කරනවා. සාමයේ නැත්තම් කවුරුත් ආයෝජන කරන්නේ. ඒ වගේ සතිය දුන්නා නම් ඒ සම්පජඤ්ඤය බොහෝ විට එනවා විශේෂයෙන් බුද්ධෝත්පාද කාලවල. ඒ නිසා ස්පර්ශය සතියට අහු වෙන්නේ නැහැ. ස්පර්ශ මට්ටමේ සතියට අහුවෙන්නේ නැහැ. වේදනා මට්ටමේදී අහුවෙන්නේ. සංඥා මට්ටමේ තමයි තේරෙන පටන් අරගන්නේ drive එක මෙහාට යන්නේ කියලා. ඊට පස්සේ තමයි චේතනා පහළ වෙන්නේ. ඒ නිසා වේදනා මට්ටම තමයි මේ විඳීම් මට්ටම තමයි යෝගාචරණ පුළුවන් අන්තිම සියුම් තැන. ඉතින් අනුබන්නකොට ස්පර්ශය මුල් වෙනවා කියලා කියන්න වෙනවා. නමුත් මේ රාග ద్వේෂ මොහ අධික චිත්ත වීජ වල චේතනාමය මුල් වෙන්නේ. ඒක තමයි කිව්වේ අනික් නම්බරේට ටෙලිෆෝන් කෝල් එක දෙන්න කියලා. ඉතින් ඒකට ආන්සර් මැෂින් එකට යනවා නම් අපි දන්නේ මොකද වෙලා තියෙන්නේ. අනික් නම්බර් එක මොකද්ද? ඒක මේ ශබ්ද අඩු වැඩි වුණාට කමන්නේ මේ සැරේ අද කැඩෙන්නේවත් නැතුව ඇහෙන අඩු ගන්න. සාමාන්‍යයෙන් කම්පියුටර් එකෙන් ස්කයිප් වලින් සම්බන්ධ කරන්න කියලා නම් එතකොට මේ මේ ලයින් එකටමද? එහෙම එකක් අපි ළඟ නම් නැහැ. අපි හැබැයි දුන්නේ ඒකටයි මොකද ඒකේ හොඳයි කන්සිස්ටන්සි එක. හැබැයි ළඟදීම මම හිතන Skype එක හරහා යන්න පුළුවන් වෙයි අපිට. ඇයි නැද? අනෙක් නම්බර් එකට ගත්තට බෑනේ අපි ඉන්නේ දැන් මේ මේ මේ ෆික්ස් කරලානේ අපේ මේ මේ ස්පීකර් ෆෝන් එක. ඒක කරන්න ඕනේ අපි ડિස්කෂන් එකට ඉස්සලා ට්‍රයල් රන් එකක් දාන්න ඕනේ. කොහොම හරි අපේ පැත්තට නම් හැබැයි හොඳයි. හැබැයි මං හිතනවා තාම මං මේ මැෂින් එකට ලඟ වෙලා කතා කරුවොත් සද්ද වැඩි වෙයි කියලා. ආ එහෙම හොඳයි තාම. හරි සෝක්. මෙහෙම ලඟ වෙලා කතා කරනකොට ඇහෙනව හොඳද? දැන් හොඳයි ස්වාමීන් වහන්සේ. ආ ඒක තමයි කාරණාව මේ මේ කියන්නේ මේ මැෂින් එකේ ඇබ්සෝප්ෂන් එක මැදිලා හොඳට මැෂින් එකට ලඟ වෙලා කතා කරුවොත් හරියනවා. ඒක නිසා අපි ඒක මේ වෙලාවේ මේ විදිහට මේ පිළියම් කරලා වැඩ කරමු. චිත්‍ර ඉන්නවද? මොකද පස්ස ආසනයක් කරන් තියෙන්නේ? මොකද මොකද ලෙඩ ආසනීප? මාත් ඒව තමයි කියාගෙන ඉන්නේ. මාත් ස්පිතාලේ හිටියත් කිව්වේ මට ලෙඩක් නැහැ කියලා. හරි ලැජ්ජයි ලෙඩක් තියනවා කියන්නේ. ඒ වුණාට දොස් දොස්තරලයි උපස්ථායකයෝ හරියට ගණන් ගන්නවානේ. මට තියෙන්නේ නියුමෝනියාව සයිටෝප්ලාස්මා නියුමෝනියා කියන විස බීජයක් අන්තිම භයානක එකක්. ඉතින් මට කියලා තියෙන්නේ හුස්ම ගන්නත් එපා කියලා. පුළුවන් හුස්ම ගන්නෙත් නැතුව ඉන්නේ කියලා ඉතින් මම බලට හුස්ම ගන්න නැතුව ආනාපානය කරලා ජීවත් වෙනවා. පුළුවන් තරම් ආනාපානෙ ඉන්නකොට ඕක ටිකක් මේ අර හතරවෙනි ධානය රිපෙයාර් කරන මේ දවස්වල තුන්වෙනි ධානය වගේ තමයි වැඩ වැඩ යන්නේ මේ දවස්වල පොඩි රිපෙයාර් වගේක් කරනවා ආ එන්න ගන්න මේ විජේ අර වැඩ ටික වෙනවද ටිකට් වල වැඩේ ඔය ඒක තමයි කවුද මේ ලංකට මේ මෙයා ඉන්න අමරනාත් ඉන්නවා අපි අද මේ එනවා අපේ චූලත් වෙනවා වැඩට ඒකට අමරනාත් නුයි චීතා එකතු වෙලා ඒ වැඩේ කරගනි ලංකට හරි අපහසුයකට පත්ලා ඉන්නවයි කියලා මේ එවලා තිබුණා එයාට මේ විශේෂම පර්මිෂන් ගන්න ඕනේ ගොඩක් කියලා ඉතින් මං කියලා ඇරියා මේ සිඩ්නි රිට්‍රීට් එකට චූලා නැතුණත් ප්‍රශ්නයක් නැහැ වෙන තැනක හරි නතර කරලා කරන්නත් පුළුවන් නැත්නම් මේ ඔකේ ආයෙත් කියන්නේ එහෙම කියනවා ඒ කියන්නේ චූලා ඒකට ට්‍රිප් එකේ එතන ඇවිල්ලා නැත්නම් අපි එයා මේ සිග්නියා ඉන්නේ නැහැ නේද ඔය ඒක නිසා අපිට ඕන නම් පුළුවන් බ්‍රිස්බේන් වල හරි මෙල්බර්න් හරි ඉඳලා කෙලිම පර්ත් වලට එන්න සකස් කරන්නත් පුළුවන්. ඒක ඒ තැන් වල ඉන්නකොට රෙසිඩන්ස් එච්චර ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අපි අපේ මෙල්බන් වල ඉඳලා විජේ මෙල්බන් වල ඉඳලා කෙලින්ම යන්නේ බ්‍රිස්බේන්ද සිඩ්නිද? බ්‍රිස්බේන් යන්නේ. හරි ඒතකොට බ්‍රිස්බේන් වල ඉඳලා සිඩ්නි වලට යන්නේ නැතුව චූලා කෙලින්ම ගියාම පර්ත් වලට ඉවරයි. ඔව් ඒක තමයි ඒ ටික තමයි අපි ඒ කියන්නේ ඒ වෙලාවේදී ටිකට් කෙරිල්ල මොකද මට පේන විදිහට බද්දලා ඇත්ති කළා තියෙනවා සුබෝධාරාමේ පොඩි ආමතුරු දිගට මයිත් එක ඉන්නවයි කියලා. තාත්තා මේ මේ ස්වයං වේලා දෙන්නෙක් ඉන්නවා මේ මේ ස්වයං අසතින් එක ප්‍රයන්ද. සිඩ්නි වල. අව ඒ නිසා මේ මේ මේක මේ අපි මේ විදිහට ඕල්ටර්නටිව් ඇරේන්ජ්මන්ට් එකක් දාන්න ඕනේ. ඒක නිසා මේ ලංකත් එක්ක කතා කරලා බලන්න ලංකට බරක් නොවන වෙන විදිහට. මං ඊමේල් එකක් ඇරියා. මං කියලා ඇරියා තිබුණා. කියන්නේ මම දැන් අනිත් කාලේ බුක් කරපු ටිකට් වල මේ ඔක්කොම ඊමේල් වල තියනවාද? නෑ නෑ මට දැනට වෙලා තියෙන්නේ ලෝකල් ටිකට්ස් මම ගෙන්න ගන්නෙත් නෑ මට ඒ කරදරයි. මම ඉතින් ගියාට පස්සේ විතරයි මම ගෙන්න ගන්නෙ. මට ඕන කරලා තිබුණා ගිය අවුරුද්දේ නම් මේ නිව්සීලන්ත ඉඳලා මෙහෙට එන එක. නැත්තම් මේ යනකොට මම මෙල්බන් බෑලානේ නිව්සීලන්ත ගියේ ඒ ටිකට් එක වැදගත්. දැන් මේ සැරේ එහෙම නෑ. මම කෙලිම බයිනේ ක්‍රයිස්ට් චර්ච් වල. ඊට පස්සේ ඩයින්ටින් ගියා. ඩයින්ටින් වල ඉඳලා මේ මෙල්බන් වල ටිකට් එක මයි ළඟ තියෙනවා. ඒ ටික විතරයි ඕන කරන්නේ ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වලට. ඊට පස්සේ මම මෙල්බන් ආවට පස්සේ මෙල්බන් වලින් බලාපොරොත්තු වෙනවා මේ ඊගාව සෙක්ටර් එක. එහෙමයි යන්න හදන්නේ. අන්න ඒක නිසා පොඩ්ඩක් ඒකට මැදිහත් වෙන්න. නෑ ටිකට් අරගෙන නෑ දැනට. කතා කරන මම මේ මේ අමරනාත් ඉන්නවා දැන්ටත් ඉන්නවා සාකච්ඡාවේ. මේ අද චිත්‍ර ආවට චූල ආවට පස්සේ අමරනාත් චූලත් එක්ක කතා කරලා මම ඊමේල් එකක් එවන්නම්. ආයෙත් කියන්න ප්‍රශ්නේ? මොකද්ද ආයෙත් කියන්නේ? ආයෙත් ඒ කියූප එකම කියන්නේ? අමරනාත් ප්‍රශ්නයක් නැත්නම් අර මේ ලංකාවේ ප්‍රශ්නේ නැත්නම් ඒක ඒක ඉස්සරහ ඉඳගන්න ඕනේ. මේ මේ එහි තියෙනවද චූලාංග මම මේ අමරනාත්ගෙන් අහන ප්‍රශ්නේ මෙතනදී මම පොඩ්ඩක් ඉන්න. මේ චූලා මයිත් එක්ක ඉඳ හදනවනේ දැන් වීසා හම්බෙලා තියෙන්නේ. එතකොට මේ අපි ක්වීන්ස්ලන්ඩ් වල කරන රිට්‍රීට් එකට චූල සම්බන්ධ වෙන එක ඔයාලට බරක් වෙනවද? නැහැ. ඒතර චූලට ඇකොමඩේෂන් දෙන එක අමරනාත ඒ කිසි දෙකේ එකකවත් බරක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. මේ අහන්නේ මොකද සිඩ්නි වල නම් ඒ කෙනෙක් රිට්‍රීට් එකට සම්බන්ධ වෙනවා නම් අලුතෙන් රෙජිස්ට්‍රේෂන් එකක් කරලා 200 ඩොලර්ස් ගෙවන්න වෙන මොකද්ද වැඩ පිළිවෙලක් තියෙනවලු නිව් සවුත් වේල්ස්. ඈ ඒ නිසා මේ අමරනාථගේ කට වචන වෙලා තියෙන්නේ ලංකට වගේ මෙයාට එහෙම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් එන්නේ නැහැ කියන එක. හරි හරි. ඒක නිසා ඔක්කොටම යවන්න ඊමේල් එකක් එවන්න මටත් CC එකක් දාලා. හරි. තෙරුවන් සරණයි. ධර්ම සාකච්ඡා නෙවෙයි මේවා පොලිටිකල් සාකච්ඡා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා වෙන කාට හරි තව වෙන මොනවා හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මතු කරන්න ප්‍රශ්න තියෙනවා නම් භාවනා සම්බන්ධව කරුණාකරලා අපි සාකච්ඡාට යොමු කරමු කියලා. හොඳයි එහෙනම් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නතර කරමු. මේ ලබන සෙනසුරාදා කියන්නේ 22 22ටත් දැන්ට වැඩක් ඉදිරිය නැහැ. 23 අපි යටියන්තට යන ගමනක් දාලා තිනවා. ඒ නිසා ලබන සෙනසුරාදාත් බොහෝ විට ධර්ම සාකච්ඡාට අපි සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. නැවතත් සභාවෙන් දැනගන්න කැමති වෙන සාකච්ඡා කළ යුතු දෙයක් නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡා නතර කරන්න යන්නේ කියන ප්‍රකාශය කරන්නේ. ඔව් නගන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ගොනු කරගෙන විස්තර කරන්න මහන්සි ගන්න. දැන් අපි සතියේ කියනකොට අපි හිතනවානේ හැම හැම කරන ක්‍රියාවක්ම අපි දැනුවත්ව කරන්න ඕනේ කියලා හැඟීමකුත් තියෙනවා සමහර වෙලා ස්වාමීන් වහන්සේ අපි සතියේ ඉන්නවා කියන කිසියට දැන් අපි මනස දිහා බලාගෙන හිටියොත් එතකොට අර කායික ක්‍රියාවල් හුඟක් දේවල් දැනෙන්නේ නැතුව යනවා ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක් ඇත්තොත් අපි කෑම කනවා කියන ඒක ඒ වෙලාවට සමහර විට අපි එක එක දේවල් අර හටේ තියාගත්ත අර මනස වැඩ කරන්නේ ඒ ඒ දේවල් වල මේ මනස වැඩ කරන්නේ සමහර විට ඇතුලේ දැනෙන රසයක් නිසා කාට යන විදිහකට නොවෙනවා ඒ වෙනාවට සමහර විට දැනෙන්නේ නැහැ මොනවද කන්නේ කියලා ඒ වගේ අවස්ථාවක තමයි මහන්සේ කියන්නේ සතිය නැතිවම එහෙම නැත්තම් මේ සතිය බලන විදිහ වෙනසක් කොහොමද? එහෙම නැත්නම් මේ මනසට බලන්නේකොට තියෙන අවුලක්ද? සරුවචනාචේ සතිපට්ඨාන ක්‍රම හතරක් විස්තර කරලා තියෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා. අපිට කය දිහා බලලා කයේ කායික රූප ක්‍රියා කරන දිහා බලලා සතිය පිටවන්න පුළුවන් නැත්නම් රූප ධර්ම අරමුණු කරගෙන සතිය පිටවන්න පුළුවන්. ඊට පස්සේ අපි විඳින වේදනා විඳීම් ශේස්ත්‍රය අරමුණු කරගෙන සතිය පිටවන්න පුළුවන්. ඒකට වේදනානුපස්සනාව කියලා කියනවා. නැත්නම් වේදනා ප්‍රසන්න සතිපට්ඨානිය. ඊට පස්සේ අපේ හිතන හිතවිලි චිත්ත ධර්ම මුල් කරගෙන අපිට සතිය පිටවන්න පුළුවන්. ඒ ඔක්කොමට අහුවෙන්නේ නැති ලෝකයේ අනිකුත් සියලුම දේවල් මුල් කරගෙන ධර්මානුපස්සනා කරන්න පුළුවන් අපේ සතිය එක වෙලාවට එකකයි පිටා. ඒත් අපි කය පිළිබඳව හොඳට සැලකිලි බලන්න හිටියොත් ඔය කියන අනික් හතරෙන් අපි නිදහස් වෙනවා. අනික් හතර අපිට අවලංගු වෙලා යනවා. නොදනියා. ඒ නිසා සතියේ තියෙන එකම වාසිය තමයි මේ වෙලාවේදී මම ඉන්නේ මේ ලුණු රසය දිවට දැනිලා ඇති වෙන ලුණු රස දැනගැනීමේ කායික ක්‍රියාවලියද නැත්නම් ලුණු රසයේ මනාපයි යමනාපයි කියලා දැනගන්න වින්දන ශේස්ත්‍රයේද එහෙම නැත්නම් අනේ මට මගේ පෙරකල පිනකට ලුණු හොඳට හම්බුණා නැත්නම් ලැබුණා කියලා හිතන හිතවිලිවලද එහෙම නැත්නම් කායන කාය ප්‍රසාදයට බාහිර අරමුණක් වැඩිලා ඒ අරමුණ වැඩිම නිසා ඇතිවෙච්ච ස්පර්ශය මෙහෙමයි වේදනාව මෙහෙමයි සංඥා මෙහෙමයි කියලා ධර්මතා දැන ගන්න එකේදී කියන ওই දමනිකා පැතිකඩ හතරෙන් එක පැතිකඩ විතරයි හිතයන්. එතකොට කාරණා දෙකක් සිද්ධ වෙනවා හිත ගිය පැතිකඩේ මේකයි කියලා දන්න බවත් අසවල් පැතිකඩේ හිත ගියේ නැහැ ඒක දන්නේ නැති බවත් දෙකම දැනගන්න. අන්නේ ආවල් ආවල් දේවල් දන්නේ නැහැ මම දැනගත්තේ නැහැ මට ඒ වෙලාවේ ගෝචර වුණේ නැහැ කියලා දන්න දැනුම නිසා අපි අසරණ වෙන්නේ අපි මේ සැක පහළ වෙන්නේ නැහැ අපි බලපු දේ පෙනුණා. හාත්පස තියෙන්නේ පෙනුන්නේ නැහැ. පෙනුණා නම් පෙනුණ නැත්තන් නෑ. ආන්නේ විදිහට ඒ නිර්වෘල් භාවයටයි සතිය කියන්නේ. එහෙම නැත්නම් සතිය කියන්නේ සර්වඥතා ඥාණයට නෙවෙයි. සරුවත් කියන්නේ සතිය කියන්නේ හැමදේම පෙන්වන දෙයකට නෙවෙයි. අපි සතිය කියන්නේ මේ පොයින්ටර් එකක්. ඒක යොමු කරපේකට විතරයි අවධානය යොමු වෙන්නේ. අපි ටෝච් එකක් ගහපුවාම ඒ ග්‍රහ ලෝකාගාරයට ගියාම එක එක තරුවක් පෙන්වන්නේ ටෝච් එකක් ගහලා. ඊතල එක හැදී තියෙන ටෝච් එකක් ගහලා යොමු කරනවා මෙන්න මේ තරුව ගැන අපි කතා කරන්නේ. ඉතින් තරු ඔක්කොම තියෙනවා වෙලාවේ. නමුත් මේ මේ දේශකයේ අවධානය ඉල්ලනවා අසවල් තරුවට. ඉතින් ඒ තරුව ගැන තමයි කතා කරන්නේ. ඒකට යාට හිතෙන්න පුළුවන් අපරාධ කරා ලෝක කාට ගියාට අනිත් තරු ටික ඒ වෙලාවේ බැලුවේ නැහැ නේ මං අර තරුව විතරනේ දැක්කේ කියලා. කාපිරියා මඟුල් විදියට ගියාම කනගාටු වෙනවලු මේසෙම කාලා ඉන්න බැරි වෙච්ච එක. කනවා කනවා කනවා කනවා පුළුවන් තරම්. අපරාධය ගිහිල්ලා ඉවරලා ආයෙත් කල්පනා චකේ අරදී කන්න බැරි වුණානේ. ඒක ලියවලා දැන් තියෙනලු පිටරට පුරුද්දක් මේ හොඳට කැම තිබ්බහම හොඳට කාලා වැසිකිලට කියලා වමනේ කරලා ආවිලා ආයෙ කනවා. ඒක හරි පුදුමාකාර සෙල්ලමක්. ඒක මේ මේ කියන්නේ টপ ක්ලාස් ෆීස්ට් වල සිද්ධ වෙන දෙයක්. ඒක හොඳට බීලා යන්නෙම සුද්ධෝදන අදහසෙන්. ඊළ බුල්ලුවන් තරම් කනවා. කාලේ වල වැසිකිලට ගිහිල්ලා ඇඟිල්ල ගහලා වමනේ කරලා තව ටිකක් නිකන් හම්බෙන එකනේ. ජීවගේ සතියේදී අපි තීරුම් අරගන්නවා අපේ සතියටත් තණ්හා කරනවා. සතියත් බත් කරන ගමන් මුළු අවධානයක් තියාන බත් කාව එක පිටවල තව දාන ඉල්ලනවා. ඉතින් ඒ නිසා පේනවා මේක මා බූවල්ලෙක්. කවම දායකව සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් සතිය හොඳ හැටියට තීරුම් ගත්ත එක තේරෙනවා අපිට පුළුවන් වෙන්නේ මේක දන්නවා මේක දන්නේ නැහැ කියලා දැනගන්න එක විතරයි. ඉතින් ඒකකට දන්නේ නැති ප්‍රදේශයේ 199.99999 බුදුහාමුදුරු කියනවා දන්න ප්‍රදේශයේ ශූන්‍යයි කියලා. දන්න ටික අර නොදන්න ශේෂත් එක වුණාට ශූන්‍යයි නිසා ඔබ දන්න දේ ශූන්‍යයි. ඕක හිස්. ඕක තුච්චයි. ඕක රිත්යි. ඕක පරතෝ. ඕක අනත්තයි. ඕක ශූන්‍යයි කියලා. චෞදුරණයි මමත් පොරක් තමයි මමත් PhD කාර්යය තමයි මේ ශේෂ්ඨේ ලොක්කයි කියලා. මොන ලොක්කද? BS කියලා කියන්නේ bullshit. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ piled deep and high. shit. එච්චරම තමයි. ඔය මොකක්වත් නැහැ. PhD දැනගත්තට පස්සේ he knows everything about nothing. එතකොට අපි අවධානයෙන් ඉඳලා බැලුවොත් පේනවා කැම කන වෙලාවේදී ඕවරෝල් එක දැනගෙන හිටියොත් පණ තියෙන බව දන්නවා. මේ විශාල ප්‍රදේශයක් අමතක වෙනවා. මේ ලුණු රසද මේ පළතුරුද මේ කැවිලිද මේ බද්ද මොකක්වත් දන්නේ නැහැ. අර ඥානන්ද සාන්ති කියන විදිහට 1 2 3 මට උන කලවම් කරුවා කොන්ක්‍රීට් ගන්නවා. අරගෙන ටිකක් දැම්ම මේකෙන් ටිකක් දැම්ම කලවම් කරලා ගාව එච්චර මොනවා කනවද මොනවත් ගන්නක් නෑ. ඉතින් එතකොට ෆුඩ් ටේස්ටිං වල තියෙන කතාව නෙවෙයි යෝගාවචරය දාන ගන්නකොට තියෙන. ආන්නේ වගේ අපි අවබෝධයෙන් හිටියත් පූර්ණාවබෝධයෙන් හිටියත් දන්න ප්‍රදේශය ඒ චිත්තක්ෂණය අපෙන් ගිලින දේත් එක බලනකොට ශූන්‍යයි කියලා අවබෝධ කරපු දාසිය අපි මෙතෙක් දන්නා ටික ඔක්කොම පිළිබඳව කවදාවත් අන්නා කරන්නේ මාන කරන්නේ දිෂ්ටි ඇති කරන්නේ ඊගා චිත්තක්ෂණය ටෙස්ට් කරලා බලන්න. ඊගා චිත්තක්ෂණය ටෙස්ට් කරලා බලන්න. අපේ මනසේ 100.2ක නියුරෝන්ස් වැඩ කරනවා අනිත් ඔක්කොම ඉනර්ට් නියුරෝන්ස් ඉන්නේ. කවදාකවත් වැඩ කරන්නේ නැහැ. මරණ ගම වැඩ කරන්නේ. හදිසියකදී අකුණක් ගහලා කලබල වෙන වෙලාවේ වැඩ ගන්නවා. තක්කු මුක්කු වෙන වෙලාවේ වැඩ ගන්නවා. එතකොට අපි කියනවා කලබලයක්, අමලියක්, කරදරයක් අනේ මෙහෙම නොවේවා. අම්මා මැරිච්ච වෙලාවේ ගෙට ගිනි ගච්ච වෙලාවේ ඔක්කොම වැඩ කරනවා. හරි බයයි ඒක. ඒකල කියනවාට දන්න දශම දෙකේ මට මුළු ජීවිතේම ගත කරන්න ලැබේවා මේ සැප පහසුකම් සහිතව ඔක්කොම සහිතව එතකොට වෙන්නේ මොකද්ද අර උප්පත්තියේදී ලැබිච්ච මනුස්සකමෙන් 98ක් 98කටත් අඩුයි මේ වැඩි කියලා කියන ප්‍රදේශයක් වැඩ ගන්නෙම නැතුව මැරලා යනවා. ඒ මොකද අපේ අර රුචියට විතරයි අපි යන්නේ. සතිය රුචිය රුචිකන් නැතුව හැමතැනම දාලා බලනවා. දාලා බලනකොට තේරෙනවා Taman දන්න ප්‍රදේශය මේකයි කියලා අපි උදම් ඇනුවට ඒ චිත්තක්ෂණේ අපෙන් ගිලින ප්‍රදේශය කිලෝරක් නැහැ. දන්න ප්‍රදේශයේ තියෙන ආශාව වැඩිකම නිසා අපිට ඒක පේන්නේ නැහැ. මොකද මගේම නාපෙනේ. ඒක නිසා ඒක දිහා බලනකොට අනිත් ඒවාට ඔක්කොම අන්ධකාර වෙනවා. ඒ නිසා කියනවා උඹට හුඟක් යමක් පිළිබඳව හොඳ විස්තර බලන්න නම් මයික්‍රොස්කෝප් එකට හැතියන්න ඕනේ. ඉස්සර තිබුණ මයික්‍රොස්කෝප් වල තියෙන එක අයිපීස් එකයි. ඒකට එකහක් වහන්න ඕනේ. ඒතනකොට මේ පුංචි දේ බලන්න මුළු ලෝකෙම අමතක කරන්න එතකොට මේ පුංචි ලේ බිඳුවක් බලන්න ඔබ චිත්තක්ෂණ කීපයක් වෙදෙනකොට මුළු ලෝකය පිළිබඳ කොච්චර අන්ධකාරයක් ඔබ ළඟ තියෙනවද? ඒ තරම් සියුම් දෙයකට අවධානය යොමු කරනවා කියලා කියන්නේ මුළු ලෝකෙන් අපි කොච්චර වෙන් වෙන්න ඕනද කියන එක. ඉතින් මේකට අපි කියනවා සූස්තිය කියලා. මතිය කියලා, මතය කියලා. මේකට පුතාල කියනවා මද පමාද කියලා. ඒ බව දන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. සතිය වැඩිනවා කියලා ඒ අපිරිසතිය වැඩි වෙන්නේ නැහැ. ප්‍රතිසතියෙන් පෙළ දෙනවා කොච්චර ඔලොමොට්ටලේද ඔය දන්න දේ දන්නවා කියලා කෑ ගහන්නේ. ඔක්කොම දැකපු සරුවචන් වහන්සේත් කියනවා මමවත් ඒක ගණන් ගන්නවා කියලා. ඒක නිසා සතිය දිනු වෙන්න දිනු වෙන්න සත්පුරුෂයාට කාරණාව තේරුණු සතුටක් ඇති වුණාට අසත්පුරුෂයාට හරි කම්මැලිකමක් ඇති වෙනවා. මේ සතියට එකට යොමු කරපුවා මුළු ලෝකෙම නැති වෙනවනේ. දන්න දේ ශූන්‍යයි. මේ ඒකට බලන දේත් ඒකල අනිත්‍ය දුක්ඛ අනත්තයි. ඊට වඩා කොච්චර හොඳ මේ ලෝකේ බල බල ඉන්නවනේ. මේ එක දිගට යොදන්නේ කියලා ඒ නිසා සතියෙන් හොඳක් පේන්න නැහැ. සතියෙන් පෙන්නලා තියෙන්නේ බොල් බව, පුස් බව, මේකේ කොම්බේ, මේකේ තියෙන හිස් බව. ඒකට කියන අපි කාලකන්නිකම කියලා. ඒකට කියන හියුමිලියේෂන් කියලා. ඒ නිසා උගව දෙනෙක් කැමති භාවනා නොකර වෙන කර්මාන්ත කරකට ඉන්න. ඒක නැත්තම් ඇත්තටම එහෙම කෙනෙක් භාවනා කරන්න ගියොත් පිස්සු වැදෙනවා. ආයේ කතා දෙකක් නැහැ 100 200ක් ෂුවර්. එවැනි මානසික ශක්තියක් නැති මිනිස්සෙක් මේ වගේ දෙයක් බලලා ඒකේ තියෙන ශූන්‍යතාවය දකිනකොට ඒක දරන්න තරම් පිං නැත්තම් දරන්න තරම් ලෑස්තියක් නැත්නම් මේ භාවනා නොකරන එක හොඳයි. මොකද මේ පිස්සන් කොටුවල ඇඳවල් මදි. දැන් තියෙන ප්‍රමාණය කරන්න බෑ. දැන් ඉන්න පිස්සු ගන්න හොඳටම ඇති. ඒ නිසා අනික් කටිය කරන් තියෙන්නේ මොනවා හරි බීඩියක් බිල සිගරට් එකක් බිල චුංගම් එකක් කාලා හිටපන්. ඒක ලේසි. උඹට චුංගම් ඕන නම් දෙන්න. ඊට පස්සේ මොකද කරන්න බෑ. ඔක පිං ඇති මිනිස්සු නිසා කරන්න බෑ. ඉතින් අර පුරුද්දට ඔක්කොමලා භාවනා මධ්‍යස්ථාන වලට එනවා. ඒ මාරියන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඇතර ඉස්සරහට පාර හදා ගන්න බෑනේ. ඒ නිසා කියන්නේ මේක ළඟ ඉඳලා වත් පිළියෙත් හරි කමක් නැහැ කරන ඉඳලා මේ මේ ආభాෂයේ ලබලා මේ ভাইබ්‍රේෂන් එකට පුරුදු කරන්න පුරුදු කරන ඉඳලා ඉඳලා ඉඳලා කවදා හරි මේ දකින්න දේ, පෙන්නන දේ පිළිගන්න තරම් මේ මොකද්ද කියන්නේ? සත්පුරුෂකම, කල්යාණ ධර්මය. ඒක හරීම ඒ කියන්නේ දුන්න තෑග්ග බාර ගන්න බැරිකම නිසා සරුවචනසේ ධර්ම දේශනා කරන්න පැකිලුණයි කියලා තියෙනවා. තේරුම් ගල දෙන්න බෑ. මොකද මිනිස්සු හිතන්නේ මේ සතියට ගියාම රත්තරම් පෙනෙයි, මැණික් පෙනෙයි, ප්ලැටිනම් පෙනෙයි අවුල ගන්න පුළුවන් කියලා. පේන හරියක් පේන්නේ අනිත්‍ය, දුක, අනාත්මය, ඒ වගේම කිහිස්කතිය, තුච්ඡගතිය, රිත්ත්‍යගතිය. ඉතින් මේ මනුස්සයා නිකන් මේ මේ වමන යන්න කිට් වෙනකොට එන ගැංගීමක් එනවා. පාළු ගතියක් එනවා. කම්මැලි ගතියක් එනවා. මේකත් එක පුළුවන් වෙයිද ජීවිතය ගත කරන්න කියලා හිතනවා. මේකත් එක පුළුවන් වේද සෞහෘද වෙන්න කියලා හිතෙනවා. ඒ වෙනුවට කරවොත් කරන්න තියෙන අකුසලයක්. මේක අතහැරලා ගිහිලා කරන හරියක් අකුසල. ඒක නිසා හොඳම ලයිඩේ තමයි මේකත් එක්ක ඉන්න එක. නමුත් මොනම තාලෙන්වත් ඒකේ නෑ කිසිම ලෙන්ගතු ගතියක්. ඒකේ තියෙන පෙළන ගතිය, ඒකේ තියෙන තවන ගතිය. ඒක නිසා හොඳට සතියෙන් හිටපේකන ගොළු වෙනවා. කියාගන්න බෑ කිව්වට අහන්න කවුරක්වත් ලෝකේ නැහැ මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ මේ මොනවා හරි රසමස උලක් ඉල්ලන જાතිය මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝ තෙරුවන් සරණයි ලෝ මට මොකක්ද ඒගොල්ලන්ගේ මේ එක ඒ නිසා කියනවා කිසියම් ආගමක ਸਰවඥාන්සේ වගේ පෞරුෂත්වයක යුක්ත දුක්ඛ සත්‍ය ඉස්සරහ තියලා නැහැ කියලා. බුදුහාමුදුර විතරයි ඉස්සල්ලාම සත්‍ය හතරෙන් දුක්ඛ සත්‍ය තිබ්බේ පුළුවන් නම් කාපම් බැලන් කාවා. අනිත හැම ආගමක ਸਰබලධාරී දෙවි කෙනෙක් පෙන්නනවා. මෙතන ගියාම ඔබ හිතුවපැතු සම්පත් ලබා දෙයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මිනිස්සු බැඳගෙන යනවා. මේක කියලා කියනවා මෙච්චරයි තියෙන පටන් ගන්නකොටත් මෙච්චරයි මැදත් මෙච්චරයි අගත් මෙච්චරයි. හලෝ තෙරුවන් සරණයි. ඉතින් හරි හරි මේ මේ මානසික වාතාවරණයක් අවශ්‍යයි මේ මේ භාවනා කරන කෙනාට. ආගමට ඒක එච්චර උන කරන්නේ ආගම කරනකොට එක එක දේවල් කරලා බෙර ගහලා පොඩි හොල්ලලා සාදු කියාගෙන වැඩේ වෙන්න පුළුවන්. භාවනා විදර්ශනා කරනකොට නම් ඒක ලේසි නෑ. හලෝ තෙරුවන් සරණයි. ඒක නම් අපිට තේරෙනවා මේ කතා කර හිටපෙදි වගේ මේ මේ ආත්‍යයක් තියනවාද ප්‍රශ්නේ උත්තරේ සම්බන්ධකමක් තියනවායි කියලා හිතනවාද? ස්වාමීන් වහන්සේ වෙන වෙන මොකක් දේවල් ඉතින් අතෑරිලා යන ස්වභාවයක් තියෙන නිසා සමහරක් අවස්ථාවල් තියෙනවා උදේට කාපු දේ මොකද්ද කියලාවත් හවසට මතක නැති මතකයක් නැති කම. ඒ තමයි දිනපොතක් කියලා එකක් තියෙන්නේ. නිසා දිනපොතක් තියාගෙන උදේට පරිප්පු කෑවල් උණු මදි වුණා කියලා ලියන්නේ. ඉතින් මම අපේ පුංචයයන් ආපම ඒ දවස්වල මොකද පොඩි පුතා ලියුමක් අත්තේ විරත් කියලා. ඉතින් අම්මට මොනව ලියන්න තියරට පළතොල කැවයි කියලා ලියුල්ලියක් නැති මොනව ලියුකුන් ලියන්න තියෙන කියලා. ඒ මතක නැති වෙන්නේ ඕන නැති දේවල් මතක තියෙන තාක් ටෙන්ෂන් එක තමයි. කුණු හරප ටික විතර හොඳට මතක තියෙනවා. අර කිරිබතවල ඥානදාම්දුර කියනවා ඒ සූත්‍රවල වණ කියනකොට මිනිස් උපාසකම් වල කියනවා හරි වැඩේ සවන්ත මොනම දෙයක් කිව්වත් මතක හිටින්නේ නැහැ කියලා. අල්ලපු ගණි බනපු හැටි අහුවොත් එහෙම කියපු වචනේ කටවුල් කරපු හැටි බලපු හැටි සේරම මතකයි. ඊ ගෑණි ඒ වෙලාවේ කටවුල් කර කර අල්ලපු ගෙද ගෑණිත් එක බල බල මට ආවල් වචනේ කිව්වනේ. ඔකේ මරන්න ඕනනේ. ඒක ටොප් එකට මතකයි. ඒ මතක තියෙන්නේ අර කෙලස් කඳේ ගිලා බහින දේවල්. නිය සාමාන්‍ය බුදුබණක් වගේ ආවා නිකන් පිටිම සරස් ගසලා යනවා. මොකද ඒකෙන් කිප්පෙන ගතිය නැහැ. එකකින් අවිෂණ ගතිය නැහැ. ඒ නිසා දැන් අර ගන්න ඕනේ. දැන් අතේ පොල්තෙල් ගෑවිලා තියෙන්නේ. අහුවෙන්නේ නැහැ. ඉතින් අහුවෙන්නේ නැති එක තමයි නිවන කියන්නේ. අහු වුණා නම් කෙලෙසට තමයි අහුවෙන්නේ. අහු වුණා නම් රාග ద్వේෂ මෝහ තමයි. මොනවාරි සිත් කරන සුළු දෙයක් ආව නම් හොඳට මතක තියාගෙන ඉන්න කුණක්. ඕන නැති දේවල් හොඳට මතක තියෙනවා. ඒ නිසා මතක නැති වුණා නම් අපි එකෙන් විමුක්තයි, අපි එකෙන් නිදහස් හිතවා වුණ දෙයක් කරගත්තා. යාට ඕනයි මතක තියාගත්තා. නැත්නම් නිකන් හිටපදින් කියලා තමයි වර්තමාන මොහොතේ ජීවත් වෙන්න නම් අතීතේ ජීවත් වෙන කෙනෙක් වෙන්න බෑ. අතීත ජීවිතේ කරනට වර්තමානයේ ඉන්න බෑ. ඉතින් ඒකට තා ඒව ඇත්තටම මේ සෞඛ්‍ය සම්පන්න ආධ්‍යාත්මික ජීවිතයක වර්ධන ලකුණු. නමුත් අධ්‍යාපනච්චේ හොඳයි කියන එකක් නැහැ. දේශපාලනච්චේ හොඳයි කියන එකක් නැහැ. ආර්ථික විද්‍යාවච්චේ හොඳයි කියන එකක් නැහැ. සමාජ විද්‍යාවච්චේ හොඳයි කියන එකක් නැහැ. නමුත් බුදුහාමුදුර කියන මම ওই හතර දිනකට උඩින් ඉන්නේ. මම කියනකො හොඳයි කියලා ඔබ හිත නිදාස්. ඔබ හිත ඊගා චිත්තක් කියන ප්ලාස්ටික්. ඉතින් මේම දවසම ඉන්න බෑ වරින් වර අපිට මතක හිටින මොහොතවල් තියෙනවා. ඒ හැම මොහොතක්ම අපිට හරි බරක් මේ තදබල නඩත්තුවක් ගෙදරක බඩු වැඩි වෙච්චාම කොච්චර වෙහෙසක්ද. දූවිලි පිහණ්ඩයි නඩත්තු කරන්නයි බදු ගෙවන්නයි කිලෝරක් නතුව පුළුවන්තර සරල ජීවිතයක් ගත කරනවා නඩත්තු වේදම අඩුයි. ජානකීද කතා කරන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හරි. එතකොට අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නක් තිබ්බා. ඈ? බොහොම විදවත් කෙනෙක් පොඩි නරක කල්පනාවක් කරාම මේ ගැන දැනෙන ප්‍රමාණය වැඩි. සියක් කරන්න ඒ කියන්නේ. ප්‍රත්‍යාරම්භ ඒකට හොඳ ලස්සන පාට දෙක තුනක්ම මේ මේ තිබුණා ගල්ලේ ගල්ලේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට කවුරු බැන්නා සත්ත පහකට ගණන් ගන්නේ. ඌ මොඳට අහගෙන ඉන්නවා බොහොම හොඳයි. බැරි වෙලා හරි ස්වාමීන් ගරු කරන ලොකු ස්වාමීන් වහන්සේට හරි අරිදම් ස්වාමීන් වචනයක් කිව්ව නේද? යකාම තමයි. ඒක ඒක කැපී පෙනෙන ලක්ෂණයක්. ඒක උඹට අයිති වැඩක් නෙවෙයි. මම තුන්වහන්සේලා ගැන කතා කරන්නේ නැහැ. මම බොහොම ගෞරවයෙන් කියන උඹ කවුද? මම දැසට නොමිනි ඵලයක්. එච්චරයි කතා දෙකක් නෑ. හැබැයි ඒ ශාන්තිට කොච්චර බැන්නත් උභාංශ මේ ශාස්ත්‍රාව කරනවා හොඳ නෑ පක්ෂග්‍රාහී. ඉතින් තමයි නම ඉතින් ඒව එහෙම අඩුපාඩු ගන්න තමයි. ඉතින් මේ නම ලැබිලා කියලා දෙන්නත් නම් ඉතින් අපිට කවුද කියලා දෙන්නේ ඕන තරම් බාර ගන්න. හැබැයි තමන් ප්‍රිය කරන කෙනාට අද මොකද ඒ තුලින් තමන් විශාල ආත්ම සන්තුෂ්ටියක් ලැබුණා ඒක කෙලසෙනවා. දැන් අපි ප්‍රිය කරන නළුවා අපි ප්‍රිය කරන නිලිය අපි ප්‍රිය කරන දේශපාලන නායකයාට කැසක් හෙම්බිසාවක් කරනත් අපි කොච්චර දැන් මයිකල් ජැක්සන් මැරෙන වෙලාවේ මම ඇමරිකාවේ හිටියේ. මම දන්නේ මේ යක්ෂයා කවුද කියලා. මයිත් එක බාන කරා අවුරුදු 9ක කොල්ලෙක්. හරි ආදරේ උට මොකද මයිත් එක සක්මන් කරන්නේ නේ බෝලේ බම් කර මයිත් එක එනවා. ඉතින් මයිත් එක සක්මන් කරනවා. ඉතින් වා සිවුරෙන් අල්ලලා ඇදලා ඉවල කියනවා මයිකල් ජැක්සන් නැතුමයි කියලා. ඉතින් මම ගාව මයිකල් ජැක්සන් කියන්නේ කළු කෙනෙක්ද සුදු කෙනෙක්ද කියලා. ඌ එක කියලා ලොකු තාත්තෙන් යවුවා. ගුරු පුතාත් එක්ක ස්වාමීන් වහන්සේ දන්නේ කොහොමද? එයා කළුවේ ඉපදිලා සුදු වෙච්ච කෙනෙක්. දැන් කළු සුදු ඇව්වේ ඇයි ප්‍රශ්නේ ඇව්වේ කියලා මම අහනවා. මං කව මං ඇව්වේ මියක කළුවේ කෙද්ද සුදු එකද කියලා දන්නේ නැති කෙනා. ඇත්තම ස්වාමීන් වහන්සේ කියනවා මියක්ෂයා කළු. මරනකොට සුදුයි. මරුණෙත් ඒක නිසා. චුප්පහන්සේ කොහොමද මේව දන්නේ? මං කව යකෝ දන්නේ නැතිකමයි මම මේ කියන්නේ. එක කළුද සුදුද කියලා අහන්නේ. ඉතින් මම බැලුවා මුළු ඇමරිකාවම ජාතික නිදහස් දිනේට වැඩිය ජනාධිපතිපත් වෙච්ච දිනේට වැඩිය ජනාධිපති මැරිච්ච දිනේට වැඩිය මම ටෙලි එයාපෝට් එකේ පැයක් හිටියා නිවුස් රීල් එක බලනවා Michael Jackson why Michael Jackson why Michael Jackson why Michael Jackson why ඉතින් මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ වර්තමානයේ නෙවෙයි අර මිනිස්සයාගේ අර නරවිලි කවිය තුල ඉතින් යාමනසට මොනවා වුණේද කියලා තාම ඉවර නෑ ඒ නඩු කතාව තාම ඉවර නෑ ඉතින් අපි ඇත්තටම අපි ප්‍රිය කරන මිනිස්සුන්ගෙන් තමයි අපි නැවත මේ අපි ජීවිතේට ජීවිතයට අවශ්‍ය ජීවනය ලබා ගන්න. ඒවට තුහල වෙච්ච ගම පපුවට යනවා වගේ දෙනවා. ඉතින් අපි ගිය ආත්මේ එහෙම වෙච්ච එකනේ කියන දැන් මතකවත් නැහැ. දැන් ගිය ආත්මේ අපි වගේ ළඟ ළඟ ඉත්තු ටිකක් තියාන තමයි මේ දාන සෙල්ලම කෙරුවේ. ඒ ඉත්තු දැන් මැරිලක් දන්නෙත් නැහැ, හිටියක් දන්නෙත් නැහැ, වට පිහින් ගන්නක් දන්නේ. ඒ මිනිස්සුන්ටම දන්නේ දැන් බනින්නේ. මේ දැන් හුවෙච්ච දාන ඉත්තු ටිකට බුදුජානනාංශ කියනෝක අපායට ගියත් වෙනවා කියලා. తත්‍ර తත්‍රාభిනන්දිනී කියලා වචනයක් තියෙනවා මේ මේකේ මේ ධම්මචක්කපවත්තන සුති ගිය තැනක අසුචිත පිටකට දැම්මත් අසුචිත ප්‍රී කරනවා. රත්තරන් ගොඩකට දැම්ම රත්තරන් ගොඩට ප්‍රී කරනවා. අපායට ගියොත් අපායෙන් මැරෙන්න බයයි කියනවා. අපායෙන් මැරිච්චම නීට හොඳ තැනකනේ ඒත් බයයි. ඉතින් ඒ නිසා මේ හොඳ සભ્ય සම්බන්ධ සෞඛ්‍ය සම්බන්ධ ජීවිතයක් කියලා මැරෙනවා කියනකොට නම් හිතයි අනේ අපි නරක තැනක උපදී කියන බයනේ. දැන් අපායට ගියාම එන්ට මැරෙන එක සන්තෝෂ දෙන්න බෑ. ඒක නිසා අහුවෙච්ච මොන දානේ හරි අල්ලන එකයි මේකේ තියෙන්නේ. ඒක ඉතින් අපිට පුළුවන් සමහරට Taman සම්බන්ධව සයින් කරන්න පුළුවන්. නමුත් මම නෙවෙයි මගේ ප්‍රිය කෙනා මගේ ප්‍රිය අදහස කිසිම විදියකට මිනිස්සෙක් කැමති නෑ ඒකත් එක්ක කොම්ප්‍රොමයිස් කරන්න. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මොන තරම් දාසද. මොන තරම් මේ ඈත තියෙන කොකෝලින්ද අපේ සතුට නිගමනය වෙන්නේ ඈත තියෙන කොකෝලින්ද අපේ හරි වැරදි නිගමනය වෙන්නේ අපි කොච්චර කට කතා වලට අහු වෙන්න ඉඩ තියෙනවද කියලා ඒ ප්‍රියගෙනා කිව්වොත් ඇත්තමනේ ප්‍රියගෙනා කිව්වොත් ආයේ දෙස්රේ සලකා බලන්නේ නැහැ නමුත් ඒ වනසයත් පුතඥය ඒ මනසයත් කියන හරියක් කියන්නේ භාගෙත් දන්න දැනුමකින් මේ මනසයා කන බව දන්න නිසා රාජ්‍ය පුත්‍රයන්න්සි කියලා තියෙනවා රජ්ජුරුවත් එක්ක ආශ්‍රිත වෙඩි යන්න එපා නිතර රජෙකුට යනවා දැකලා ඉන්න වෙලාවේ ජෙනරාල් කෙනෙක් ඩිමෝට් කරොත් ඒ ජෙනරාල් හිතන්නේ ඒකේ කාන්තේ මේ සංඝයාංශය තමයි වැඩි කරේ කියලා. මේ සංඝයා යනවා පන්සලට මේ රාජමාලිගාවට යනවා රජුරන්ට මෙයා මානහරි කරලා තියෙනවා කියලා. ඒ නිසා මේ වෛශ්‍යාවත් එක්කත් රජුරෝ එක්කත් හොරමුලේ නායකයත් එක්කත් ඇසුරු කරන්න එපා කියලා තුන ඔය තුන් දෙනාම රැයට එකට ඉන්නේ. ඒ තුන් දෙනා එකට කතා කරලා තමයි රට දුවන්නේ. අපි කියන්නේ වෛශ්‍යාව හොඳම නැති එක්කන රජුරෝ හරිසෝක් වරමුලේ නායකයත් හොඳ නැහැ කියලා. ඒ නිසා තුන් දෙනායි කවුරු ඇසුරු කරත් භයානක සැකවලට ලක් වෙනවා. ඒක නිසා ඒ මොකද ඒ ඒ නරක හොඳ මුල් තුන නැතුව ආණ්ඩුවක් කරන්න බෑ. අපිත් ආණ්ඩු කරන්නේ අපේ ඉත්තු ටිකක් ඉන්නවා. ඉනර් සර්කල් කියලා දෙන්නේ. ඒ ඉනර් සර්කල් එක ඔක්කොම හරි. මොනවා කරුවත් ඒක හරි. ඒ මනස වැරද්දක් කරුවත් අයියෝ ගණන් ගන්න එපා කියනවා. පිටින් ඉන්න මිනිසෙක් හරි කිව්වත් වරදිනවා, වැරදි කිව්වත් වරදිනවා මරනවා. පෙට්ටි ගන්න. ඉතින් එහෙම ලෝකෙක සම්බන්ධයක් පවත්නවායි කියලා කියන්නේ මොන තරම් වියදම් අධික දෙයක්ද බලන්න සයිකොලොජිකල් කොස්ට් එකක්ද කියලා. ඒක හැබැයි දැනගත්තට පස්සේ මෙහෙම තමයි කවුරුත් වැඩ කරන්නේ මෙහෙම තමයි කිව්වට පස්සේ අපි දැනගන්න ඕනේ බුදුජානනාංශ කියනවා දැන් මෙතන ඉන්න පිරිසකින් යෝජනාවක් ඉදිරි කරගන්න ඕනේ නම් පිරිස ආශ්‍රය කරන්නේ නැතුව දැනතු යෝජනා කරන්න එපා කියලා. පොඩ්ඩක් ගිහලා එක එකනට පොඩ්ඩක් දාලා බලන්න මම මේ යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා මොකද කියන්නේ? එතකොට තමයි තේරෙනවා බොහෝ දෙනා පක්ෂග්‍රාහී කියලා පක්ෂේ කියනවනම් යෝජනා ගේන්න කියනවා. පක්ෂේ නැහැනේ. දන්නවා තු පැහැදිලිවම අනාගන්න. යනවා දැන් තියෙන පොලිටිකල් කැම්පේන් එකේ තියෙන ඔය මේ මේ මේ මොකද්ද ලොබි මේ එහෙම නැත්නම් මේ ඒ සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ලෝකයේ ක්‍රියාත්මක වෙන ධර්ම. අපේ තුලත් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ. මෙවක් කරන්න වෙනවා නම් ඒක පරණ කරපු අකුසල කර්මයක් නිසා හැබැයි කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් ගා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩේ කරන්න. හැබැයි වැඩේවත් ප්‍රයෝජනෙවත් නෙවෙයි අවසාන ඵලය. තමන්ගේ හිත පිරිසිදුව මුලමදාග තිබුණා දිනු. වැඩේ වැරදුනා. වැඩේ හරි ගියා. හිත නරක කරගන්න එනම් පරාදයි. මොකද අවසානයේ තීන්දුව තියෙන තමන්ගේ ඒකෙන් ලැබෙන මේ දේ අනුව ඒක නිසා අපිට යමක පිළිබඳ මරණ පරීක්ෂණයකින් විතරයි තීන්දුවක් කරන්න පුළුවන්. ඒකට ලෙඩා මලා. වැඩි වුණාට පස්සේ තමයි තීන්දුව කරන්න පුළුවන්. එන එක හරිද වැරදිද කියලා. ඒවත් බුදු කෙනෙක් නියෝජනය තීන්දුව කරන්නේ ඊගාව සිද්ධ වෙනකන් ඉන්නවා. ජීවත් වෙද්දී අපි කෙසේ කරන්ද හොඳම කතාවක් මට ආරංචි වුණා ලංකාවේ මේ මම දන්න කෙනෙක් ජාතික වීරයෙක් වශයෙන් නම් කරන්න කියලා ඉල්ලීමක් කරලා දුන්නා. ඒකෝර කියලා තිබුණා ජාතික වීරයෙක් බාටපත් කිරීමේ සුදුසුකම් ලයිස්ට්ේ උඩම තියෙන්නේ මේ වෙනකොට මැරිලා ඉඳලා. පළවෙනිම සුදුසුකම තමයි ඔය කියන මනුස්සයා මේ මොකද මීයක් දුන්නට පස්සේ පිස්සු කෙලියෝ. දැන් ජාතික දැන් මෙයා ජාතික වීරයෙක් කියලා කියනකොට පස්සේ අර මණ්ඩලෙම ඉවරයි. මණ්ඩලේ කියනවා මේ මැරිලාද පුළුවන් නම් මරණ ආමංගල්‍යයටත් කියලා මිනි පෙට්ටියට ප්ලාස්ටික් උත් දානවා ෂුවර් කරන්න. ඊට පස්සේ දෙනවා <laughs> ජාතික ජාතික වීරවරයෙක් කියලා. අපේ සමාජයේ හැටි පුදුරජානන්ද මේ ජීවිතේම නිවන් ලබලා මැරෙන්න ඉස්සෙල්ලා වැඩි කරගන්න තියෙන සාසනයක අඩු ගන්න ජාතික වීරයෙක් වෙන්න ඕන නම් දැන් ලංකාවේ වුණා නිවන් දකින්න නම් මැරෙන්න ඕනේ. මැරිච්ච ගමන් බෝඩ් එකක් ගහන නිවන් සපලද යනවා. ඉන්නකම් බැරි වෙලාවත් කියන්නේ ආදවල් උපාසක නිවත මේ උපාසකය කියලා කිව්වට හිට හිට නිවන් සපිතු කියලා තුනක් කරන්නේ. අර නම්බුනා බෙදී මිනිහ අහුවෙනවා. ඒ නිසා සාමාන්‍ය මිනිහෙක් දන්න මිනිහෙක් හොඳ නරක කියන්නේ නැහැ. මොකද මිනිහා ෂුවර් නෑ. උදේ ඉන්න මිනිහා නෙමෙයි ඇඳවට ඉන්නේ. මරුණට පස්සේ වැඩේ ෂුවර්. ආයේ විශ්ව ගලින්නේ නැහැ. ඒ නිසා ඕනම සංසිද්ධියක ඉවරයක් වුණාට පස්සේ තමයි අපිට පුළුවන් පොඩි නිගමනයකට එන්න. එතකන් නිගමනය කෙරුවොත් එහෙම විශ්වාස කරන්න පුළුවන් නෝකක් නෙමෙයි. බොහොම අනිත්‍ය ලෝකයක් තියෙනවා. හැබැයි නිගමනය නොකරුවයි කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙනවා. අතිරණව හිටියයි කියලා කිසියම් තරාවක් නැහැ. මේ තීන්දුව කරන්න කියලා තියෙන්නේ අධ්‍යාපනයෙන් අපිට. අධ්‍යාපනයේ වරද්දාගෙන තිබුණාට මේ විනිශ්චය කරන්න ඕන ගමන් නැහැ. ඒකට බුදුහාම කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා අතිරණව ගත කිරීම. හරි ඉදලි. හැමදේම විවෘතව තියාගෙන ඉන්නේ. හොඳයි අපි එහෙනම් ධර්ම සාකච්ඡාව නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ මෙල්බන් පැත්තෙන් අවසාන වතාවට අහනවා මේ මොනවද කියන්න කරන්න දෙයක් තියක් තියෙනවද කියලා. එමනම් තෙරුවන් සරණයි අපි විසන්ති වෙනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. දැන් අපි නම් ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ ආ නෑ හොඳයි හොඳයි. ඉන්න කියන වචනේ විතරක් අයින් කරන්න. වර්තමානට එළඹ බෙන්ඩ කියන එක විතරයි කියන්න තියෙන්නේ. ඉන්න කියපු ගමන් ඒ කියන්නේ ව්‍යාකරණයට දාන්න බෑ ඔය කියන ෆෝමියුලා එක. දාපු ගමන් අහු වෙනවා. ඒ නිසා be mindful කියතයි. It rains කියනවා. Who rains? Rain rains. It rains. It is not you, it is not something done, it is something happening. Be in the present moment කියවනම් ඒකෙදි B කියන මිසක්ක හැබැයි B කියන එක වුණත් බුදුරජාණන් කියන නොකිය බෑ. නමුත් ඒ බීයින් රාග ద్వේෂ මොහ නිශ්චිත නැති බීයින් එකක්. ඒක තමයි අපි ගන්නවනම් මේ ප්‍රകൃතිය කියලා ගන්න තියෙන්නේ. That is the intrinsic nature. But we have to label it. Soon you label it, you will get caught. Think about it. No, the second thing. ඒවා දකින්න එක පේනවා කියලා අපි හිතන එක දැනගත්තොත් බඩු හරි කියලා. ඊට සම්බන්ධව පොඩ්ඩක් අන්න. නෑ මට තේරුන්නේ නැහැ. ඔය කනෙක් කරන්න හදන දෙක තේරෙන්නේ නැහැ මට. නේ මම අනේ the microscope එකකින් අපි බලන් මේක පේනවා කියලා හිතනවා. නමුත් ඔබ අන්තිම කියනවා පේන එක දකින්නවා. දකින්න එක පේනවා කියලා දැනගත්තොත් ගොඩ කියලා. නෑ. දකින් පේන එක තියෙන එක නෙමෙයි තියෙන එකයි පේන්නේ පේන එකයි තියෙනවා කිව්වොත් බොරුව. ඒක නෑ. එහෙම එකක් නෑ. තියෙන එක නෙමෙයි පේන්නේ නෑ හීනෙකදී අපි දකින්න දේවල් නෑනේ. මිරිගෝකදී දකින්න දේවල් නෑනේ. මායාවකදී දකින්න දේවල් නෑනේ. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන එක 99.99ක් හරියට ඩිස්පූ කරන්න පුළුවන්. ඒ තුළ තමයි නිවන තියෙන්නේ. ඒ නිසාම මයික්‍රොස්කෝප් එකෙන් බලපන් බලනකොට ඒ චිත්තක්ෂණය ඔබ දකින්න දේ තියෙනවා කියන අදහස තමයි ඩයග්‍රෑම් අඳින්නේ. නමුත් තව චිත්තක්ෂණය බලපන් ඒක වෙනස් වෙලා. දැන් කියන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හොයාගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක කොච්චර සූක්ෂම දෙයක් වුණත් බලන එක තකතිරයක් නම් ඌට වෙන්නේ උගේ තකතිරුකම තමයි කියලා. What you see that you are. ඒක පැහැදිලිවම පොත් ලියලා තියෙනවා. මයික්‍රොස්කෝප් එකෙන් බලන එක පිස්සෙක් නම් ඌට පිස්සු තමයි පේන්නේ මොකක් බැලුවත්. එක මෝඩයෙක් නම් ඊට පස්සේ ඌ ලොකු පොත් ලියලා අපේ පොඩි උන්ට පන්ති කාමරවල දාලා උගන්වනවා. ඕගොල්ලෝ දැක්කේ නැහැ මං විතරයි දැක්කේ මට මයික්‍රොස්කෝප් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක. උන්න බඩු පොටොත් තරම් පෙන්වනවා. අපි වැළුවොත් නැහැ. ඔය ධර්මරාජ කොලෙජ් එකේ තිබ්බ එක්සිබිෂන් එක. ඒකේ තිබුණා මේ වගේ මේ වගේ බෝතලේටයි ලොකු එකක් මෙහෙම ලොකු බටයක්. බටේ දාලා තියෙනවා රුපියල් 7000ක් ගෙවන්න ඕන පුදුම සතා බලන්න පුළුවන්. ඉතින් සද්දාය බලපුවම තමන්ගේම ෆොටෝ එක පේනවා. යට කණ්ණාඩියක් තියලා තියෙනවා. බලපු එකක් යන්න. යනවා. ඊගා එක සද්දාය තව පල්ල. වට පිටවන්න. අන්තිම පුදුම සතයි ඉන්නවා බලන බලන එක වෙනස්. මේ ළඟදී මේ ළඟදී මම පොතක් කිව්වා හරිම ඉන්ට්‍රින්සිකලි එක කියලා තියෙනවා. උංගදෙනෙක් එක දන්නේ නැතුව ඇති අර දිව්‍යඥාන්සේ ලෝක නිර්මාණය කරපු වෙලාවේ ආදම්සා ඒව දෙන්නට පරාදීශේ දීලා ගහේ ගෙඩි තියෙනවා සර්පෙක් ඉන්නවා සර්පයා කියයි ඒ උනාට ගෙඩි කන්න එපා කෑවොත් උඹට පරාදීසෙ අහිමි වෙනවයි කියලා කියනවා ඉතින් දෙයනාන්සර කරු කරගෙන ඉන්නවා ඉතින් යක්ෂයා ඇවිල්ලා යක්ෂයා ආරුල්ලා මම සර්පයා ඇවිල්ලා ඒවට කතා කරලා කියනවලු ගෑණියක්ගේ ප්‍රകൃතිය පිටිමියාට ලස්සන නැහැ උක හැඩ කරපන් හැඩ කිරු නැත්නම් හෙළුවෙන් ඉන්න ගෑණිය ලස්සන නැහැ ඒ වගේ නොඹට පිස්සු යකෝ මේ මිනිහට ඉන්නේ මං විතරනේ. හරි වුණත් වැරදි වුණත් වෙන කවුරුත් නැත්නම් උනත් ඇඩ කරන්නේ. ඒ නිසා මම ඔබ කියන්නේ අන්න දෙයනන්ස මට එපයි කිව්වා. ඊට පස්සේ සල්පයක් කියනකොට උඹ දන්නේ වෙන ගෑණියෙක් ඉන්නවා. ඒ වගේ නෝන්නේ. මට ඉන්නේ ආදම් විතරයි. ඊට පස්සේ වරින් යනට ආදම්ට හොරෙන් කියලා කන්දක් උඩට ගෙනියලා ගැඹුරු ලිඳක වතුර අඩියේ තියෙනකොට කියලා ඔක දිහා බලහන් ඉරපන් ගෑණියක් අඩියේ ඉන්නවා කියලා. ආදම්ට වෙන ගෑණියක් ඉන්නෝ උඹගේ අංගලා තියෙන්නේ. හැබැයි ගොක් කියලා බලන්නට විතරක් පේනවා කියලා. ඉතින් ඒ වගේ ඉල්ල වෙලා උන්ට අරක උඩ වාඩි වෙලා පේන්නේ නැතිලු වතුර කැළඹිලා. ගොක් කියලා බලන්නට යකෝ ඇත්තට ඉන්න ලස්සන ගෑණියක් උඹගේ අංගලා තියෙනවා. දුවගෙන ආපු ගමන් ගෙඩිය කෑවලු. දැන් අර මේ ගෑනට වැඩි ලස්සන වෙන්න බෑ. ඔන්න කන තැන. පේන්නේ තමන්මයි කියලා දන්නවනම් නැවත ස්වර්ගය ලැබෙනවා. පේන්නේ Taman නෙවෙයි කියලා දැනගන්න බැරි වුණොත් ලස්සන වෙන්න සෙල්ලම් කරනවා එදා ඉවරයි. එදා ඉතින් සංසාරේ තමයි. ඒ නිසා ස්වර්ගයට නැවත යන්න ඕන නම් තමන්ගේ ප්‍රകൃතිය දකින්න දැකලා අඳුනගන්න මේ කවුරුත් කරපු දෝෂයක් නෙවෙයි මගේ කර්මය. මගේ හේතුඵලවාදයක් කාට හරි හේතු කෙරුවනේ සංසාරේ. මේ පැමිණි දුක් පැනිදායි කියලා Tamanට එන දේ සියල්ලම කර්මාන් රූප දයුපගත වෙන්නේ කියලා දුක් වලට ඉවසීමේ ශක්තිය ආවනම් ස්වර්ගයට නැවත යන්න පුළුවන්. දෙවෙන්නන්ස අපි ස්වර්ගෙන් අයින් කරන්නේ නැහැ. මෙක්සිකන් කාරෝ එහෙමලු දෙන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ ප්‍රകൃතිය දකිනකොට පයින් පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා ඊට මීට වැඩි හොඳ නැද්ද සමත ක්‍රමයෙන් ගෙහෙල්ලි කරලා ධානය ලැබෙන එක, අභිඥා ලැබෙන එක, අරක මේක නරකද කියලා අර බලාගෙන ඉන්නකොට අර ආහාවාණි හම්බෙන අර කම්මැලි ගතිය දකිනකොට ඒක ප්‍රිය නෑ. ඒකට ආස කරන්නේ නෑ කවුරුවක්වත්. ඒක පොඩ්ඩ හැඩ වැඩ කරන්න බැරිද කියලා අහනවා. මේක තෙල් ටෙම්පරාදු කරලා උම්මලකට ටිකක් දාලා රස කරලා දෙන්න බෑද කියලා. අනු බුදුහාමුදුරුවෝ කියනවා පුළුවන් නම් කපන් බැරි නම් කම. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. උංග පන්නපු ගමන් කෙලස්. ඔයින් එහාට ගිය ගමන් කෙලස්. ඕකට පුරුදුයක්. ඉතින් කවුද රසලෝලි කවුද ඕකට පුරුදු කවුද ඕක සත්‍ය බව තේරුම් ගන්නේ? කවුද ඕක පරම සත්‍ය බව තේරුම් ගන්නේ? අපි බලන්නෙම ඒක ඉක්මවලා ගිහිල්ලා සැප විඳින්න. ඉතින් අර ආදමට වෙච්ච එක තමයි. ඒවට වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. නිසා කවදා හරි Tamange ප්‍රകൃතිය දැකලා හඳුනාගත්ත විනය ස්වර්ගයේ. දේනාංශ කියන ස්වර්ගය අපේ නම් නිවනේ. මේක මම නෙවෙයි මේ කවුරු හරි කරපු හෝනියමක් කියලා කාට හරි හේතු කෙරුවනේ කක්කා. ඉතින් සංසාරය. ඉතින් නිසා මයික්‍රොස්කෝප් එකෙන් බලනකොට පේන්නේ Tamange මොඩකම විතරයි. හොඳ රිසලූෂන් එක හොඳ මයික්‍රොස්කෝප් එක නම් හොඳට පේනවා තකතිරුම. 100 5 10 වැඩි කරපු එක එච්චර ලොකුවට සකතිරුකම් පේන්නේ නැහැ. මොකද ඒක ફોකස් කරලා නැහැ. ඉස්කෝල ළමයට දෙන්නේ 5 10 එක. 40ට යනකොට ඊට වඩා high high resolution යනකොට හොඳට පේන්න පටන් අර ගන්න. දැන් මයික්‍රෝ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට ගිහිල්ලා ඉස්සල්ලාම පය වැදිලා හැප්පුණේ මේ මේක අයින්ස්ටයින්. හැප්පිච්ච ගම ඩොක්කල එහා පැත්තට ගියාම මිනිහා නැහැ. ශක්තිය විතරයි. දේවල් නැහැ. මිනිහා ගම මේ මහා මල කාල කණි දෙන්න හොදක් කනන් හොඳයි කිව්වලු. මේ මයික්‍රොසොෆ්ට් අතර මේ මල මල කාලා කන්නේ දේ මේ ක්වොන්ටම් තියරි එක මම නොදැක්කනම් හොඳයි කියලා කිව්වලු මල විකාරයක් මොකද දැන් මිනිහා ගෙනාවු ඔක්කොම තියරිස් කැන්සල් අයිසෙක් නිව්ටන් උත් කැන්සල් දැන් මේ ළඟදී අයින්ස්ටයින් උත් කැන්සල් වුණා අයින්ස්ටයින් කැන්සල් දැන් මේ සමාන ගණක් නැහැ වෙලා මේ පාටිකල් එකක් ආලෝකයට වැඩි වේගෙන් දුවනවා ඒකත් බොරුව. ඉතින් බොරු නැති වෙන්න පුළුවන්. බුදුහාම කියනවා නම් තියෙන්නේ නැහැ කියලා යමක්. ඉතින් බුදුහාමතුරු ඔයිටත් අවුරුදු 2600 ට කොච්චර ඕකේ ලේයර්ස් දැකලා තියෙනවද කියලා හිතන්නේ. තව මේ අක්කු මේක පවුරු ගන්නවනේ. නිව්ටන් කියප එක අයින්ස්ටයින් නැහැ කිව්වා. අයින්ස්ටයින් කියප එක දැන් මේ මිනිස්සු නැහැ කිව්වා. ඒ චේදී තව එහා මොන හරි ඇති කියලා තව හොයනවා. ඉතින් අපේ දරුවෝ ඔක්කොම ඔක පිටිපස්සෙන් යන්නේ. ওই PhD ගන්නවා කියලා අනම්මන කරන්න ඔය භාගයට කාපු ඒවා. හරියට දන්නේ මිනිහා කෙලින්ම බුද්ධාගම. බුදුරජාණන්සේ පැහැදිලිවම කියලා දෙනවා ඔක හොයන්න දෙයක් නැහැ මිනිස්සුනේ අසුචිය සෝදලා මොනද ගන්න තියෙන දේ. බාහිරේ හොයලා මොනද ගන්න තියෙන දේ. ඒක ඇතුලේ හොයපන්. කෙලින්ම බාහිරේ යන. අර ඉන්ටරෙස්ටිං ඔය විපස්සනා කරලා කියවන්න ඔය තියෙන টොප් ක්ලාස් පොත් ටික මේ ආදී කොච්චර අන්ධකාරවද අන්ධකාරේ උනත් ගිල සත්‍ය හැප්පෙන හැටි. හැපිලා දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක උත්තරේ බුද්ධහම දන්න මනසට තේරෙනවා අනේ අම්මේ මුන්ට කවදානම් යෝනිසුමනසිකාරයේ පහළ වෙයිද කියලා. ඒ වුණාට මේ සුභ හදා බෙදා ගන්න. ඒක හරි වටිනවා හදා බෙදා ගන්න නිසා අපිට යම් කිසි ඕජාවක් ලබන්න පුළුවන්. හොඳයි ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. අපි ඒ වුණාට මේ ඊට පස්සේ ආය ප්‍රශ්න හඳිට දෙන්නේ. අපි යනවා යවිරක් කරන්න මේ කර්ම සාකච්ඡා.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 ಏನೇ ಅಮ್ಮ ಹೋಗ್ತಾರೆ ಸರ್